අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාව වශයෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට උගන්වන පාඩම් පන්තියකටයි සම්බන්ධ වෙලා ගත කරේ ඒක දීර්ඝ සූත්‍රයක් ඒ දීර්ඝ සූත්‍රයේ ධර්ම දෙකේ කණ්ඩායම ඒක අඩංගු පන්තිය ඒ පොත තමයි අපි පසුගිය ධර්ම වැඩමුළුවට බහන වැඩමුළුවටත් මේකට පාවිච්චි කරේ. ඒකෙදී මේ විදිහට ධර්ම પરම්පරාවක් විදිහට පෙළගස්සවනවා සති සම්පජඤ්ඤයෙන් පටන් අරගෙන වඩාත්ම උපකාර කරන ධර්මයේ වශයෙන් සති සම්පජඤ්ඤයෙන් පටන් අරගෙන ඒ නිවන දක්වාම කුළු ගැන්වෙන දෙකේ කාරණා 10ක් පෙළගස්සනවා මේ සූත්‍රයේට දසුත්තර සූත්‍රය කියලා කියන වගේ 10 කාරණා 10ක් කෙලවර කොට ඇති සූත්‍රය කියන අදහස. ඒකෙදී අපි ඊයේ වෙනකොට ඒ දෙකේ කණ්ඩායම් සහිත ලයිස්තුවේ කාරණා හතක් ගෙවම් කරලා තිබුණා. අද අපි බලාපොරොත්තු වෙනවා එතෙන් පටන් අද ධර්ම දේශනාවට මාතෘකා සපයා ගන්න. ඒ අනුව හත්වෙනි කාරණාව වශයෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ පිරිසකින් අහනවා ඛතමේ ද්වේ ධම්මා uppādē tabbā. අවත්නි නැත්නම් ඒ සම්බන්ධ වෙන මිත්‍රවරුන්ගෙන් අහනවා භාවනාවක් වශයෙන් හෝ නැත්නම් Brahmacharyaක් වශයෙන් හෝ පැවිද්දක් වශයෙන් හෝ මේ ශාසනයේ උපයාගත යුතු සාක්ෂාත් කරගත යුතු වගේ ධර්ම දෙක මොනවද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ අහන්නේ ඒකට අදාළ උත්තරේ දෙන්න පිරිසගේ අවධානය ඒ දෙසට යොමු කරන්නයි උපාදේ තබ්බ නැත්නම් උපයාසපයාගත යුතු ධර්ම දෙක මොනවද කියලා. ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම දෙන උත්තරේ තමයි ද්වේ ඥානානි කයේ ඥානං අනුපාදේ ඥානං කියලා. ඉතින් මේ ක්ෂය ගෙවන් කරන ගෙවන් කිරීම ක්ෂය වීම වැය වීම නිරෝධය සමාන වචන වශයෙන් තමයි ශාසනීය නැත්නම් තේරවාදී සඳහන් වෙන්නේ. එතකොට ඒ ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම, පටිනිස්සජ්ජනීය කියලා සමාන සඳහන් කරලා තිනවා. ඒක පිළිබඳව යම් කෙනෙකුට පහළ වුණොත් මෙන්න මේකයි මේ සංසාරය අපි උපයාගත්තේ නැති ඥාණය. ඒ නිසයි මේ සංසාරයේ දිග්ගැහෙන්නේ, අයි දුක් වෙන්නේ, නිසා මේ ක්ෂය වීම පිළිබඳව වැය වීම පිළිබඳව නිරෝධය පිළිබඳව ඥාණය සාක්ෂාත් කර උපදීවාගත යුතු දෙයක් කියලා. ඒක බොහෝ මෝරච්ච හිතකට පහළ වෙන අදහසක්. ඒක වුණොත් විතරක් අනුපාදේ ඥාණය නැවත නොහට ගන්නා ඥාණය පහළ වෙනවා. ඉතින් මේක දක්වන්නේ අටුවාවේ අරහත් ඵලයක් විදිහට නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ආදී මාර්ග අවස්ථාවේදී ඒ ඒ අවස්ථාවේ හැල්ලා යන සංයෝජන ධර්ම නැවත නෝපදිනා තාලෙට නැති වෙලා යනවා. ඒ නෝපදිනා තාලෙ නැති වෙන්න ඉස්සරලා ඒකේ ගෙවන් වෙන පැත්ත ප්‍රසිද්ධ වෙන්න පටන් ඒ ගෙවන් වෙන පැත්ත ප්‍රසිද්ධ වෙන කොටහ වැටෙන්නේ ප්‍රතිපදාවට ඒක සම්පූර්ණ නැවත නෝපදින ආතාලයට දැන් නැති වුණා කියලා වැටහෙන ප්‍රතිවේක්ෂාවට කියන්නේ ඵල ඥානය කියලා. ඉතින් මේක සඳහන් වෙන්නේ ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. නමුත් අපි මේ ස්වභාවයේ කී නමක් ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවා කියන අපි දන්නේ නැහැ. කෙසේ නමුත් භාවනා කරන යෝගාවචරයාගේ පැත්තෙන් බැලුවොත් ඒ උතුම් தත්ත්වෙට කේවල පරිපූර්ණ தත්ත්වයට යන්නේ ඉස්සරලා කොහොමද යෝගාවචරය මේකට මම මේ පාරට වැටිලා තියනවද? නැත්තම් මට මේ වැටහෙන කාරණා වලින් මේ කයේ ඥානය නැත්තම් කයානුපස්සනාව කියලත් මේකට කියනවා. ඒකට කොතෙක් දුරට මම මුණ දීලා ඉන්නවද? වයානුපස්සනාවට, නිරෝධානුපස්සනාවට, පණිසග්ගානුපස්සනාවට කියලා යෝගාවචරය දැනගෙන තිබීම අර උතුම් මාර්ගඵල ජාතකයටපත් වෙන්න අත්‍යවශ්‍යයි. ඒක හිතන්න එපා අහම්බෙන් සිද්ධ වෙයි කියලා පුළුවන් තරම් දන් දුන්නොත් ඉඳපු ගමන් හෙට උදේ බannකොට සෝවන් වෙලා ඉදී කියලා හිතන්න එපා. එහෙම නැත්නම් හුඟක් දන් දීපු නිසා මෛත්‍රී බුදුහමර අත දික් කරලා අපිට ලබලා දෙයි කියලා හිතන්න එපා. ඒ ක්ෂය වීම පිළිබඳ ඥාණය ලැබීම සඳහා Taman ඒකට කැමැත්තක් ඇති කරගන්න. ඒ කැමැත්ත කවදාකවත් අපේ අම්මල තාත්තලා දෙන්නේම නැහැ. ඒ කට්ටිය දෙන්නෙම එකතු කරන ඥාන. ක්ෂය වීම ඥානය පිළිබඳව අවමංගල්‍යයක් විදියට අභාග්‍ය සම්පන්න දෙයක් විදියට අබද්ද්‍ර දෙයක් විදියට අපිට උගන්ලා තියෙනවා. නමුත් මෙතනදී ක්‍රමයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩලා යෝගාවචරයට සර්වජන් වහන්සේ මේ ප්‍රතිපදාවේදී මේ Brahmacharyaදී ඡය වෙන පැත්ත කුළු ගන්නවලා ඉස්මතු කරලා පෙන්වනවා. ඒක සත්‍යවිසුද්ධි ක්‍රමයේ පෙන්වනවා. එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රය වගේ තැන්වලත් පෙන්නනවා මේ ක්ෂය වෙන්නේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම. එතකොට අපි ගත්තොත් මේ ආශ්‍රව කියලා කියන්නේ රාකලයක එහෙම නැත්නම් අසුචි පිරිච්ච කලයක නැත්නම් කුණු වෙච්ච මස් පිරිච්ච කලයක පිටපැත්ත කොච්චර හේතුවත් අර ඇතුලේ තියෙන ජරාව මෝදු වෙමින් පවතිනවා. ඒ මෝදු වෙන ගතිය, ශ්‍රාව වෙන ගතිය තමයි ආශ්‍රව කියලා කියන්නේ. අපේ හිත, චිත්තසංතාන හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ ඒකේ කෙලස්මයි බෝයි බෝවි තිබුණේ. පැසව පැසව තිබුණේ. පැහි පැහි තිබුණේ. ඉතින් මේව කොච්චර අසුචි වල සෝදවුවත් ඇතුළට අර තිබුණු ගඳ නැවත නැවත එනවා. ආශ්‍රව වශයෙන් මෝදු වෙන ගතියක් තියෙනවා. අන්නේ මෝදු වෙන ගතිය නතර වෙන තැනක් තමයි බුදුහාමුදුරෝ මේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වශයෙන් කයේ ඥානය නිරුද්ධ වීමේ ඥානය වැය වීමේ ඥානය අතහැර දැමීමේ ඥානය වශයෙන් පෙන්වනවා. ඉතින් ඒක ඒ අනුසය ධර්ම සම්බන්ධව ආසය අනුසය ධර්ම සම්බන්ධව ක්ෂය වීම වැය වීම සඳහා කෙනෙක් යොමු වෙන්න ඉස්සෙල්ලා ඒක පරිඋත් ทาน ධර්මවල ක්ෂය වීම වැය වීම වශයෙන් පෙරලපුණු පෙන්වනවා. ඊටත් ඉස්සර වෙලා වීතික්‍රම භූමියේ වැය වීම ක්ෂය වීම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝගාවචරය අර ආශ්‍රව ක්ෂය කරවීම කියන ගම්භීර ඥාණයට ත්‍රිවිද්‍යාවේ අවසාන ඥාණයට යන්න ඉස්සරලා Taman යන ප්‍රතිපදාවේදී එnde ende ende ende Taman තුලින් මේ සතුන් මැරීමට තියෙන ආශාව නැති කරලා සතුන් නොමැරීම අවිහිංසාවට තියෙන කැමැත්ත ටික ටික ටික එන්න හදන එක නර බ්ලේච් ගතිය අයින් වෙලා වනසර ගතිය අයින් වෙලා අනුන් කසාමරා කරනවා වෙනුවට ආහාරය ධාර්මික එකක් ආජීවය ධාර්මිකක් බාටපත් කරන්න යන එක අපි කියනවා ශිෂ්ටාචාරය කියලා. අශිෂ්ට දේ තමයි anu ගසාමරාගෙන අනේක. එතනින් තමයි අපි ආවේ. ඒ කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් අපි බුද්ධ ආලෝක වැටුණාට පස්සේ ධර්මයේ හොවට පස්සේ සංඝයා ඇසුර කරාට පස්සේ සීලයක් අතර පස්සේ අපි අයින් කිරීමට උත්සාහ කරනවා. නමුත් අපේ දත් හතරක් තියෙනවා මසි රාගන කන. ඒව වෙනස් වෙන්නේ නැහැ. මස් කාපුවාම දිරවන එන්සයිම ගලනවා තාමත් බොක්ක ඇතුලේ. ඒව නැති වෙන්නේ නමුත් ඒ කෙනාට ඒ හැකියාවන් දක්ෂකම් තිබුණාට සතෙක් එල්ල කරන්න වෙඩි තියන්න මරන්න නොකර සිටීමේ හැකියාවන් බලන වෙලාවක් එනවා. එතකොට මේ සතුම් මැරීම පිළිබඳව ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඒකෙම මුළු ජීවන රටාවම අද තියෙන කොයි රස්සාව කරවත් හොරකම් කිරීම. කවදාකවත් කාටවත් රස්සාවක් හොයන්න බෑ. තව කෙනෙක් නොපෙලා, තව කෙනෙක් සූරා නොකා. මේ පරිණාමයේම හැදිලා තියෙන්නේ survival of the fittest. එහෙම නැත්නම් බලවතා ජයගනී කියන පද්ධතියේ ඒ නිසා මේ විදියට හම්බ කරන මේ විදියට ජීකා වෘත්තියක් කරලා හම්බ කරලා සුඛෝපභෝගී වෙන්න එපා. බඩ රස්සාවට නම් ඉතින් කරන්න දෙයක් නැතිකම කරන්න වෙනවා. කොයි රස්සාව කෙරුවත් ඒක ගසා කෑමක්. හොඳ හොඳ රස්සාවල් කියන හොඳ හොඳ ගසා කෑම. ඒක නිසා අපි කොයි දේ කරත් හොඳම රස්සාව මොකද්ද කියලා ඇහුවොත් කාට හරි කියන්න තියෙන හිඟා කණ එක තමයි. සංඝයා පින්ඩ වාතේ වඩිනකොට කොච්චර ලස්සනද කියලා බලන්න. ඕගොල්ලෝ තැටියක් අරගෙන උගිලා තියෙන බත් එක ළඟට ගිහිල්ලා තමන්ගේ කොටහ බෙදාහන කනකොට කොච්චර අහිංසකද කියලා බලන්න. ඒක කොච්චර පිං කරලා තියෙන්න ඕනද කියලා බලන්න. දන් දෙනකොට කොච්චර ජොලියක් තියෙනවද කියලා බලන්න. දන් කනකොට ඊට වැඩි වැඩිනේ. තේරෙන්නේ නැද ඒක? දානේ දෙනකොටත් පුදුමාකාර සතුටක් නෙදී. දානේ කනකොට ඩබල් වෙලා හිටිනවා. නමුත් ඒක ඔක්කොටම කරන්න බෑ. ඔක්කොටම ඒකට පින නෑ. ඔක්කොටම තේරෙන්නේ නෑ. ඉතින් ඒක අඩු ගන්න හිතනවා එහෙම අහිංසක ජීවිතයක් ගත කරනකොට දන් හැන්දක් බෙදන්න හරි හිතෙනවා. අපි ගත කරන්නේ එච්චරම අංග සම්පූර්ණ ජීවන රටාවක නෙවෙයි. ඉතින් ඒකේ ඒකෙ පිළිබඳ තියෙන මේ සුඛෝපභෝගී එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයේ කියන වනචර තුච්ච පාහර ගතිය පොඩ්ඩක් අයින් කරලා දාන්න. එච්චරයි මේක ඉල්ලන්නේ වෙන මේ මේ මහා ලොකු මේ පෘථිවිය රත් වෙන එක නතර කරන්න අපිට බෑ. පරිසර දූෂණය නතර කරන්න අපිට බෑ. අපිට මේ සූරකෑම නතර කරන්න බෑ. මේ සංසාරي කියන්නේ සූරකෑමක්මයි. නමුත් ඒක එහෙම හම්බ කරලා මේ අනුන්ට වැඩි උසස් වෙන්නයි සුඛභෝග වෙන්න නැතුව ඡාම් ජීවිතයක් එහෙම නැත්තම් මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන ජීවිතයට යනකොට එතන වීතික්කම කෙලස් මාර්ගෙන් අපි කුංචි අතහැර දැමීමක් වෙනවා. කාම මිත්‍යාචාරය කියන එක බුද්ධ ඥානසේ ඔච්චර ශ්‍රේෂ්ඨ Brahmacharya විස්තර කරත් කාම ආචාර ධර්ම කියලා જાතියක් වෙන්න තිනවා. ආචාර ධර්ම යටතේදී ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මිත්‍යාචාරයට ගියාම එතකොට විහිං තිර සංගතයට තත්ත්වකටපත් වෙනවා. එහෙම නැත්නම් පිසාච ප්‍රේත තත්ත්වකටපත් වෙනවා. නමුත් අද ලෝකයේ මේ වගේ සමාජයක කාම මිත්‍යාචාරය ගැන අපිට කතා කරන්න පුළුවන් වුණාට ওই දියුණු සමාජයක පළවෙනි දියුණු රට පළවෙනි ලෝකේ රටකට ගිහිල්ලා කාම මිත්‍යාචාරය කෙනෙක් වර්ණ ගන්නවත් බෑ. ඒ මිනිස්සුන්ට කාම මිත්‍යාචාරය විතරමයි තියෙන්නේ. අනිත් ඔක්කොම විල ඉවරයි දැන්. ගෙවිලා ඉවරයි. ඒ කාම මිත්‍යාචාරය විතර හරියට ඌරෝ බල්ලෝ වගේ මේ අම්මා තාත්තා අඳුරන්නේ සහෝදර සහෝදරි අඳුරන්නේ එච්චරයි ශිෂ්ටාචාරය කියලා කරගෙන යන්නේ. ඉතින් අපි වගේ සමාජවල නම් තාම ටිකක් ඕක කියලා දෙන්න පුළුවන් මේ මිත්‍යාචාර කියලා තියෙනවා තියෙනවා කාමයේ ආචාර කියලා જાතියක් තියෙනවා. ආචාර ධර්ම සමාජයේ පැවැත්ම සඳහා තියෙනවා. මිත්‍යාචාරයෙන් වැළකීලා හිටපල්ලා කියනකොට ගල් ගහන්නේ නැහැ තාම. අපි කොච්චර කල් මේක තියෙද්ද දන්නේ ඒකටත් ගල් ගහන විදියක් එයි. දැන් බුදු ඥානතේ කියනකොට Brahmacharya ගැන කතා කරලා තිනවා. ඕගොල්ලෝ කියවලා තියෙනවනම් ඕනේ අන්‍යාගමය ධර්මයක් පොතක කවුද Brahmacharya ගැන කතා කරලවත් තියෙන කියලා බලන්න. කිසි කෙනෙකුට කතා කරන්න බෑ. කිසිම කෙනෙකුට ඒක පිළිපදින්නත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කළා අඹුවක් දිනලා දරුවෙක් හම්බ වෙලා නිසා නොදැන ගිය ගමනක් නෙමෙයි. අවුරුදු 36 දී හොඳ මොහුකුරාගේ ඥානකින් තමයි කිව්වේ Brahmacharya වගේ දෙයක් කරන්න. මේ තුන මේ කායික දුස්චරිත ඊට පස්සේ බොරු කේලම් හිස්සචන පරිසෝචන කියන දේවල් මේ වගේ යම් ප්‍රමාණයක් ඡය වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගත කරනකොට එයාට අපි කියනවා ශිෂ්ට මිනිස්සෙක් මහත්ම ගති තියෙනවා මෙලෙක් ගති තියෙනවා හැදිච්ච කෙනෙක් කියලා. මේ බෞද්ධ මූල ධර්ම හරියට. අන්න එහෙම කෙනෙකුට විතරයි ඒක උත්සාහ කරපු කෙනෙකුට විතරයි පරියන්කයකට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ කාම ගුණ නියෝජනය කරන කාම ඡන්ද අඩු කරන්න ඕනේ කියන හිතවිල්ල පහළ. නැත්නම් කාම ගුණයන් බෝ කරන එක්කනට ඉඳගත්ත පළියට කාම ඡන්දේ අඩු කරන්න හිතෙන්නේ නැත්නම් අඩු කරන්නත් බෑ. ඊගාට ව්‍යාපාදයේ සතුම් මැරීම සඳහා අපි පාවිච්චි කරන හොරකම් කිරීම සඳහා පාවිච්චි කරන එක අඩු කරන්න භෞතික ජීවිතයේ සතුම් මැරීම හොරකම් කිරීම අඩු කිරීමේ ව්‍යාපාරයක පොඩි බුරුද්දක් තියෙනවා. ඊගාවට මේ දෙක නැති ඕනම කෙනෙකුට නිින්දට වැටෙනවා. මේ කාමච්ඡන්ද ව්‍යාපාර දෙක නැති ඕනම කෙනෙක් බුදි. ඒ දෙක නැතුවත් අවදි වෙන එකටයි බුදු වෙනවයි කියන්නේ. ඒක සඳහා තීන මිද්‍යත් එක්ක සෙල්ලම් කරන්න වෙනවා. භාවනා ජීවිතයේ පුදුමාකාර විදිහට චීන මිද්ද ඉස්මතු වෙනවා. ඒක විනිවිද දකින්න. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී ඒ වීතික්කම මට්ටමේ කෙලෙස් අඩු කිරීමක ප්‍රයත්නයක් හරියන්නේ අර සීලයේ වශයෙන් කායික වාචික දෙකේ ක්ෂය කිරීම දන්න කෙනාට. ඊට පස්සේ නීවරණ වල අඩුවක් වෙන්නේ මොහොත අයින්ද ගියාම රැළ ගන්නවා වගේ නිට්ටරෝම කොයි කෙනාගේත් හිතේ තියෙනවා. නමුත් ඒ විනෝඩ රූප ධර්මයකට හිත බැඳපු ගමන් රූප ධර්ම හිත වැඩිපුර පවත්නවා කියන්නේ නීවරණයට බලපාන තැන ඉඳ අඩු වෙනවා. අපි ආස්වාස් ප්‍රසආතේ හිත බඳිනවා. ඉන්නේ ඉරියව්වේ හිත බඳිනවා. සක්මනේ හිත බඳිනවා. මම දකුණු වශයෙන් කනකොට එනකොට යනකොට බලනකොට ඉරියව්වේ හිත පවත්නකොට ඒහා ප්‍රදේශයක් නීවරණ දුරස්ත වෙනවා. නමුත් කොච්චර අමාරුද බලන්න මෙනෙහි කරමින් ගත කරන ජීවිතේ නීවරණතයිච ජීවිතේ උදේ පටන් ගත්ත හැන්දෑවකම් හොයන්නත් බෑ. වැදලා යනවා. මිනේ කරන්න පටන් ගත්තට පස්සේ දවස් තුන හතරක් කුඹුරු කෙටුවට වැඩිය අමාරුයි. හරියට ආමි ට්‍රේනින් එකට දවස් තුනකට ගියා වගේ මේ මුකුත් නොකර අතක් පිට අතක් තියාගෙන ඉන්න බෑ. මොකද අර කාමයට තියෙන කැමැත්ත. මේක හැඩ ගැහිලා තියෙන ඒ පැත්තටනේ. ඒ නිසා කවුරු හරි වීතික්කම වශයෙන් පරිවෘත්තන වශයෙන් හැකි ප්‍රමාණයක් ටික ටික ටික ටික ඒ ඒ ඉරියව්ව හිත පාත්වනවා කියලා කියන්නේ කාමච්ඡන්දයට උත්තර දෙනවා. ව්‍යාපාදයට උත්තරයක් දෙනවා. තීන මිද්දකින් නිදි මතර උත්තරයක් දෙනවා. උද්දච්ච කුච්චට විචිකිච්ඡා උත්තරයක් තියෙනවා. උත්තරේ හැම කෙනෙක් ගාවම තියෙනවා. එක්කිනෙකුටවත් අඩු වැඩි ලැබිලා නැහැ. නමුත් ඒකේ ඉන්න පුළුවන් ප්‍රදේශයෙන් පේනවා අපි කොච්චරක් ක්ෂය වීමට කැමැතිද? ඒකතු කරන්න කැමැතිද කියලා. මෙන්න මේ ධර්ම වීතිකම වශයෙන් පරිඋත් ทาน වශයෙන් දුරුවන් කරපෙන්නට පමණක් ධාමත්ම සියුම් භාවනා මට්ටම් වලදී මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ දුරු කිරීම සඳහා පාවිච්චි කළා වූ මේ රූප කර්මස්ථානයේ ක්ෂය වීමක් දකින්න පුළුවන් වෙනවා. වැය වීමක් දකින්න පුළුවන් වෙනවා. නිරෝධයක් දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ බලබලා හිටපු ආස්වාස් ප්‍රසාසී නොදණී යන්න පටන් ගන්නවා. ඒ හොඳට සක්මන් කර කර හිටපු මේ වම දකුණු වශයෙන් වෙකොට දැකපු පියවර ස්පර්ශය Tamanට හොඳට පැහැදිලිවම ඒකෙන් දුරස්ත වෙන ගතියක්, ක්ෂය වෙන ගතියක් පේනවා. මේ ඉඳගෙන ඉන්නකොට ඉරියව්වවත් නොදැනෙන මට්ටමට එනවා. මේ සිද්ධ වෙන්නේ ක්ෂය වීමක්. මේ සිද්ධ වෙන්නේ වැය වීමක්. මේ සිද්ධ වෙන්නේ නිරුද්ධ වීමක් කියන එක තේරුම් ගන්න ගතිය අසුවිරු ඥාන ඇත්තා වූ පෙරපින් කරපු ඇත්තාන්ට ඇත්තන තේරෙනවා. එහෙම නැත්නම් උඟ වෙලාවට කෙරෙන්නේ මොකද්ද? දන්නේ නැති කෙනා හුස්ම ගෙවිගෙන යනකොට ආයාස කරලා හුස්ම ගන්න පටන් ගන්නවා. එනට හිත නින්දට වැටෙනවා. එහෙනම් මේ හුස්ම නැතිවීම සතිය නැතිවීමක් කියලා පැටලවගෙන සලුවක සාදාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් මේ හුස්ම නැතිවීම නිසා සමාධිය ගන්නවයි කියලා මේ ක්ෂය වීම අගේ ආඩම්බරයේ කළ යුතු තිබියදී බොහෝ දෙනෙක් එකට හතුරුකම් කරනවා. මේක මේ විදිහට කියන්න පුළුවන්. ඔය බණ කියන බණ අහන කොයි කෙනෙකුට හිතනට වඩා ඉක්මනට ආහනපානට හිත දාපු ගමන් ආහනපනික්ෂය වෙනවා. ඒකට බයකම තමයි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැතිකම තමයි ඒක නොදකින්නකම නිසා තමයි මෙච්චර කමඨාන් සුද්ධ කරන්න ඕනේ. කවුරු හරි දන්නවනම් ආනාපානට හිත දැම්මොත් මූණට මූණ දාලා හොඳට ආස්වාද ප්‍රසවාස විස්තර බැලුවොත් ආස්වාසේ විපරිණාමය රූපාන්තරණය හොඳට බැලුවොත් සුළු වෙලාවක් ඇතුළත ඒක ගෙවන් වෙන්න පටන් ගන්නවා. ඒකයේ ඉතිහාසයේ අනුව කාලානුරූපව මේ ගෙවන් වෙන එක දැක්කේ නැත්නම් ඉතින් මේක නිදිමත කියලා පටලවා ගන්න මට ආනපනිය අහුවෙන්නේ නැහැ කියලා ප්‍රශ්න කරන්න පටන් අර ගන්නවා විවිධාකාර ප්‍රශ්න ඇති මොකද්ද මේ ක්ෂය වීමට වෛර කරන නිසා ක්ෂය වීම මංගල දෙයක් බව දන්නේ නැති නිසා භද්‍ර දෙයක් බව දන්නේ නැති නිසා මේ ක්ෂය වීම හෝනියමක් විදිහට හිතනවා. ඒ නිසා එවැනි කෙනෙකුට භවනා කරන්න කරන්න අනිශ්චිතතාවයේ සැකය බය ව්‍යාකූලතාවය ඇති වෙනවා. ඒ නිසා මේ ක්ෂය ඥානය කයේ ඥානං කියන එක මේ අරමුණ ගත්තේ අරමුණ සාක්කුවේ දාන ගෙදර ගිහිල්ලා කරඬුවක තැම්පත් කළ වැඳ වැඳ ඉන්න නෙවෙයි. මේ ගත්ත අරමුණීම ක්ෂය වීම දකින්නයි. ඒකට කමඨාන සුද්ධ වෙනවා නම් ඒක මෙවැනි වැඩමුළුවක තියෙන උත්කෘෂ්ඨම ප්‍රතිඵලයක්. මුග දෙනකොට ඒක හිතා ගන්න බෑ. මුග දෙනකොට ඕනේ ගෙදර ගිහිල්ලා පුරාජේරුකම් කියන්න මං ආනාපානෙත් කරුවා පිම්බීම හැකිලිමත් කරා ධක්මනත් කරා ඔක්කොම ගෙදර ගෙනාව ඕන්න මුල්ලක් අස් කරපල්ලා අරමුණු ටික තියාගෙන ඉන්න කියලා තමයි හිතන්නේ. මේ ගෙදර ගෙනියන්න හදන අරමුණු. මේ අරමුණු කරන්නවත් බැරි දෙයක් බව බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා ආස්වාසය බලන තාක්කත් ඉඳ ඉස්සලා ක්ෂය වෙලා යනවා. ප්‍රස්වාසිවත් එක දිහා බලන් ඉස්සලා ක්ෂය වෙලා යනවා. සිඹීම හැකිලිමත් එච්චරයි වම දකුණත් එච්චරයි මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. බලාන ඉන්න තරම් අරමුණක් කරන්න දෙයක්. අපි අප්‍රමාදේ නිසා, අපි මෝහේ නිසා තමයි ඒක පේන්නේ. හොඳට බැලුවොත් මේක බලන්න දෙයක් නැහැ. ඒක ක්ෂය වීමේ තරම් ශීඝ්‍රයි. ඒ නිසා විසුද්ධි ඥානවල සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, කාංකා විතරන විසුද්ධි පෙන්නට පස්සේ බලන බලන දේ කිවි කිවි යනවා විතරයි පේන්නේ. ක්ෂය වෙනවා විතරයි පේන්නේ. ඒකට භංග ඥානය කියලා අපි වෙනම නමක් දාලා තියෙනවා. මේ වෙලාවට සාන්ති කර්ම කරන්න ඒ තරම් බය හිතෙනවා. ඒ තරම් මේ භය ඥානයත් එක්කමයි මේකේ ඉන්නේ. ඒ නිසා යාට පේන්නේ දැන් මේ පෝරකයක් උඩ තිබ්බා වගේ. දැන් බිම් බෝම්බයක් උඩ තිබ්බා වගේ. තාව පොඩ්ඩකින් බිම් බෝම්බේ පුරයි කියන විදිහට පුදුමාකාර බයක් එනවා. මේ බයට තමයි කෙලස් කියලා කියන්නේ. බුදුජානක කෙලස් කියන්නේ බය වලට තව නමක්. ඒ නිසා භාවනා කරනකොට මේව එනකොට මේ ඥානයක පෙර නිමිත්තක් කියලා මේ ක්ෂය වීම දකින්නේ අරමුණක් හොඳටම විස්තර සහිතව දැක්කට පස්සේ කියලා මේ ක්ෂය ඥානය කියන මාර්ගඵලයකට යන්න ඉස්සරලා ප්‍රගති පරීක්ෂණ කීපයක් පවත්තනවා. කඩින් පරීක්ෂණ කීපයක් පවත්නවා. අභියෝගතා පරීක්ෂණ කීයක් පවත්නවා. මේ හැම එකකදීම කයට ආදරය කරන එකනා පරදින. ජීවිතයට ආදරය කරන එකනා පරදින. කාය ජීවිත নিরপেক্ষව යන එකනට තියෙනවා මේක තමයි භාවනාවෙන් බලාපොරොත්තු වෙන මේ උත්කෘෂ්ඨ වශයෙන් බලාපතන ඛය ඥානී පෙරහුරුව අභියෝගතාවය මට පුළුවන් මේක දිහා බලනින්ද කියලා. ඒ කෙනා මේ අමුදරුවන් අතාරින එක, ගෙවල් දොරවල් අතාරින එක නෙවෙයි අතහැරීම කියන්නේ මේ අවසාන වශයෙන් තමන්ගේ කයටත් ජීවිතයටත් තියෙන ආශාව ඒක අතහැරියේ නැත්තම් ඛය ඥානයකට ගෙටක වදින්න බෑ. වය ඥානයකට ගෙටක වදින්න බෑ. නිරුද්ධ ඥානයකට නිරෝධ වෙන ඥානයකට ගෙටක වදින්න බෑ. ඒක නිසා එයා උක්කටට අරගෙන ආයෙවම ආයෙ ගිලින් නැතුව ආයෙ වමාරනවා. ඒ නිසා භාවනාවේදී මේක නැවත නැවත ඉදිරිපත් වෙනවා. නමුත් මේ ඥාණයට සාදර නැති කෙනා පුදුම බයකටපත් වෙනවා. ඉතින් එතකොට අපිට බුද්ධ උත්පාද කාලයක් ඕනේ. බුදු කෙනෙක් පිළිබඳ ගෞරවය අවශ්‍යයි. සද්ධාව, ධර්මී ගෞරවය, සංඝයා ගෞරවය. අපි ඒකට සද්ධාව කියනවා. සීලයක් අවශ්‍යයි. සතිය අවශ්‍යයි. සුතමේ ඥාන අවශ්‍යයි, පෙරකල පුරුද්ද අවශ්‍යයි, කල්යාණ මිත්‍රෝ පේන්න ඕනේ අන්න එහෙම කෙනෙක් විතරක්. ඒවට වාංගු වෙලා මේක ඥානයක් වශයෙන් තේරුම් ගන්න. නැත්නම් මේක නැතිකම නෙවෙයි ප්‍රශ්නේ මේකටයි භාවනා කරන්න කියලා දන්නේ නැති නිසා උපයාගත යුතු දෙයක් වශයෙන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වන මේ කයේ ඥාණය උදේ ඉඳලා හැන්ද වෙනකන් හැම ධාතුවකම සිද්ධ වෙන දෙයක්. අපි මේක ප්‍රතික්ෂේප කරන එකට තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ සුඛ සංඥාව කියලා කියන්නේ සුභ සංඥාව කියන්නේ ආත්ම සංඥාව කියන්නේ. ඒ තරම්ම අනිත්‍ය වූ, ඒ තරම්ම දුක්ඛ වූ, ඒ තරම්ම අනාත්ම වූ, ඒ තරම්ම අසුභ වූ දෙයකට සුභ සංඥා වඩන එක නිවේක්ෂය ඥානය කියන්නේ. ඡේ ඥානය කියලා කියන්නේ අසුභ දේ අසුභ වශයෙන් දකිනවා, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා, දුක්ඛ දේ දුක්ඛ වශයෙන් දකිනවා, අනාත්ම දේ අනාත්ම වශයෙන් දකිනවා. ඉතින් අමුදරුවන් රකින්න නැත්නම් මේක ඌනියමක් වගේ. මොකද මේක නිතර සාකච්ඡා කරන්න ගත්තොත් අමුදරුවන් පිළිබඳ ආදරය කරන්න, වස්තුවට බෝකට ආදරය කරන්න, ඒ ඉදිරි ප්‍රගමන හොයන්න, ප්‍රගතිශීලී වෙන්න, නිර්මාණශීලී වෙන්න බෑ. ඒක නිසා මෙතන උගුරට ගත් උගුර හිර වුණා වගේ මේ ක්ෂය ඥානයට සාදර වෙනවයි කියන එක ඒ තරම්ම මෝරච්ච කෙනෙකුට පුළුවන් දෙයක්. ඒක මේ රහත් වෙනකොට මේක පාට ගහින් ගෙඩියෙන්න වගේ එකක් නෙවෙයි භාවනා ජීවිතයේ අනන්තවත් අපි අත්දකින්නවා ඒක නිසා ඒක කුළු ගැන්වීම සඳහා දැනටමත් අත්දකලා තියෙන දේ හරි පාරද වැරදි පාරද කියලා දැන ගැනීම සඳහා ਸਰුවචනසේ සඳහන් කරනවා කවදාකවත් අරමුණක් නැතුව කෙලසයක් උපදින්නේ නැහැ උපදින තා කෙලස උපදින්නේ අරමුණක් ඇතුව අරමුණක් ඇතුව උපදින කිලේශය දැනගෙන ඒ අරමුණ ගෙවන් වුණොත් ඒ ගෙවන් වෙන ප්‍රමාණයට කෙලස් ගෙවන් වෙනවා. ඒ නිසා තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණ හොඳට ප්‍රමාණ කරලා දැනගෙන ඒක ගෙවන් වෙන බව දන්නවනම් ඒක දැක දැක දැන දැන ගෙවන් වෙනවනම් ඒ යෝගාවචර සතුටු කාරණා දෙකක් බුදුහාමර පෙන්නනවා එකක් මේක තමයි ප්‍රතිපදාව කියලා සතුටු දෙක මේ අරමුණ ගෙවන් වෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවන් වෙනවා කියන මේ කාරණා දෙක දන්නවනම් ඒකේ නා මේ ජීවිතේම නිවන් දකින්න තරම් පිං ඇති බවට Tamanටම දල විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. නිසා මේ කයේ ඥානය කියන එක කොච්චර වසංගන්න හැදුවත් වසංගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හරියට මේ කුෂ්ඨ රෝගේ හැදිච්ච මිනිස්සෙකුට ආයිත්තන් දාලා කොච්චර සැරසුවත් ඒක වටනක්මක් නැහැ. ඒ නිසා මේ හතර මහා ධාතුන්ගේ පටන් මේ තියෙන අනිත්‍යත්වය, මේ දුක්ඛත්වය අපි කොච්චර පිළියම් කරන්න ගියත් බලක්වන්න බෑ. ඒ නිසා ඒක පිළිගන්න තරම් පෞරුෂත්වයට තමයි මේ කයේ ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ ඒක ඒකට සාදර වෙච්ච පමණින් ඒක අනුපාද ඥාන මට්ටමටපත් වෙන්නේ භාවනා කරනකොට මේ ක්ෂය වීම පැත්තට පොහොර දානවා නම් අනුග්‍රහ කරනවා නම් ඉදිරි ගමනක් දෙනවා නම් තමයි තේරෙන්න පටන් ගන්නවා සමහර විටක සමහර කොටස් නැතිව ගියා නැවත නැති නොවෙනවා තාලෙට කියලා තීරුම් අරගන්න පුළුවන් ඒක ගොඩාක් අපි දකින්නේ පින් පැත්තේ නෙමෙයි පව් පැත්තේ අපි අපේ තින් සිද්ධ වෙන දැන් නොදැන සිදුවෙන පව් ඊට පස්සේ කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා හැලිලා යන්න පටන් අරගන්න ඉස්සර වගේ තටමල නතර කරනව නෙවෙයි ඒ තටමල නතර කරන තාක්කල් සීලයක් නැහැ සීලයට ආවට පස්සේ ඒක ඉබේ නතර වෙනවා. අන්න එතකොට තමයි තේරෙනවා ශිෂ්ටාචාරයක් තියෙනවා මේක ඇතුලේ. හැදියාවක් තියෙනවා මේක ඇතුලේ. බුදුජානසික පුරුෂ ධම්ම සාර්ථක ගුණේ වැඩ කරනවා මේක ඇතුලේ කියලා මේ භාවනා පරියන්ක නෙවෙයි ඒක තේරෙන්නේ එදිනදා ජීවිතේදී තේරෙනවා. ඒ ඉස්සර කරගෙන ගිය ඉලක්කාරකමට සෙල්ලක්කාරකමට කරපු දේවල් දැන් පුළුවන් තරම් දුරවන් වෙන්න පටන් ගන්නවා. ඒක නෙවෙයි හැබැයි අරියත් බල ඥානය කියන්නේ අරියත් බල සමාධිය කියන්නේ. ඒව තමයි ලකුණු. එතකොට භාවනා කරගෙන නිසා සමාජයේට යම් සුභ සිද්ධියක් වෙනවා. ඒ පුද්ගලයා ඉස්සර වගේ වීතික්‍රමණය කරන සමාජ රීති උල්ලංඝනය කරන ගතිය එන්න එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. මේක සමාජයේ පිළිගන්නේ නෝන්ජල්කමක් විදියට. සමාජයේ පිට යන්නේ සෙල්ලම් පුළුවන් දාලා ගහපන්, වැඩ දාපන්, අයියා වයන්, අන්ධහැර පාපන්, කියා පාපන්, මවා පාපන්, රූපලාවන්‍ය කරපන් කියලානේ සමාජය දුවන්නේ. මේකේ නා හැම හැකියාවක්ම තියාන ඇසැත්තේ නම අන්දෙක් වගේ ඉන්නවා. කන් තිබුණට සියලු දේ ඇහුණට බීරෙක් වගේ ඉන්නවා. තරු ඇඳලා ගහන්න පුළුවන් කරාටි ජූඩෝ කරවල උනත් කකුල කොන්දපන්නේ නැති කෙනෙක් වගේ. යා අපේ සිංහල බය කොබා වගේ ඔය මොනක්වත් බැන්න මැරිච්ච කෙනෙක් වගේ. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ එහෙම හංගන්න නම් මොකටද ශිල්පී ඉගෙන ගන්න කියලා. බුදුජානන්සේ කියනවා ශිල්පේ පිහිටන්නේ ශිල්පේ මවාපාන් නැති මිනිහට විතරයි. ඒ සඳහා මේ ක්ෂය වෙන පැත්ත බැලීම ඉතාමත්ම වැදගත්. මේක අර කලින් කියපු ධර්ම පරාභයෙන් ආපු කෙනාට නම් මේ ඉපදාගත යුතු දේ මොකද්ද කියලා මෙතෙක් කල් ඒව උපදිනකොට අපි හරස් කැපුවානේ අරමුණ ගෙවෙනකොට අපි එක දන්නේ නැතුව නැත්නම් වරදොල තීරුම් අරගෙන නැත්නම් රූප සංඥාවල් ගෙවෙනකොට වරදොල තේරුම් අරගෙන අපි භාවනා අලුත් කරනවානේ. නැවත නැවත බවණ්ඩ හදනවනේ මේ ගෙවෙන දෙයට එහෙම ගෙවෙන්න ඉඩ අරින එක ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම දකින්නවනම් ඒ කිනාට තේරෙනවා ආරම්භක වෙලාවේදී මේකට ආස්වාස ප්‍රස්වාස කියලා නම් කෙරුවත් සමුදේ පැත්තේදී මේකට පිම්බීම හැකිලිම කියලා නම් කරත් ඒ පැත්තේදී මේක වම දකුණ කියලා නම් කිරුවත් ගෙවෙන පැත්තට යනකොට නම් ආස්වාසයත් එකයි ප්‍රසවාසයත් එකයි පිම්බිවත් එකයි හැකිලීමත් එකයි වමත් එකයි දකුණත් එකයි ඕනම වස්තුවක් ලෝකේ ගෙවෙනකොට සමාන ගතියකටපත් වෙනවා ඒ නිසා ක්ෂයේ ඥානෙ ඇතිවෙච්ච කිනාට මුළු ලෝකෙම ගෙවෙමින් පවතින දෙයක් මිස අහවල් දේ ගෙවෙනවයි කියලා ගෙවෙන දේ නම කියා ගන්නවත් බෑ ඔක්කොම නිකන් නිලා කුරප්පත්තු වෙන්න වගේ නැත්තම් ගිනි ගලකට කතුරක් පීයක් අල්ලපුවාම කැපි කැපි කැපි කැපි යන්න වගේ ගෙවි ගෙවි යන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ දකින් කියන්නේ මෙන්න මේ දැකීම තියෙන කෙනා විතරයි ජීවත් වෙන්නේ අනිත් හැම කෙනාම ඒ දකින්න දෙයට කෑදර දකින්න දෙයට ආශා කරනවා. ඡේවීම දකින්න එක්කනට දකින්න දෙයට ආශා වෙන්න බෑ මොකද ගෙවෙන දෙයක් බලන්න. ඒ කෙනාට කවදාකවත් ඒකට සෘෂ්ණාමාන දිට්ඨිය හරියන්නේ නැහැ. ඒක නිසා උපදවා ගත යුතු දේ නම් අපි වෙත පැමිණෙන හැම දෙයක්ම ගෙවෙනවා. යං කිංච සමුදය ධම්මං සම්බන්ද නිරෝධ ධම්මං. යම් තාක් හට ගන්නා ස්වභාව ඇත්තා වූ දෙයක් ලෝකෙ වෙද්ද ඒ සියල්ල ගෙවෙන සුළුයි. ඒ නිසා මේ ගෙවෙන දෙයට අඬලා, දඟලලා, තටමලා ඇති වැඩක් නෑ. ඒ නිසා කියනවා කන්දේ gedara නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙංගිය දාගෙට ගිනිලා තැවෙන්නේ. මේ කැඩෙන ගෙවල් හදලා මේක ස්ථිර වෙයි සාර වෙයි කියලා හිතන උඹටම තමයි දුක තියෙන්නේ. ගෙවල් හැදුවට කමන්නේ ගෙවල් කැඩන බව දැනගෙන. ඒ කියන්නේ පංචස්කන්ධයේ නායකෝ විඥාණයටයි මම මේ කතා කරලා කියන්නේ. ඔබේ පටන් ගන්න හැම වැඩක්ම ඉවර වෙනවා. ඒ නිසා මේ මං බරගත්ත වැඩේ අර අල්ලපු ගෙදර වැඩේ වගේ නෙවෙයි හරියටම හරියනවා කියලා හිතනවා නම් ඒක තමයි තකතිරුකම කියන්නේ ඕකට තමයි. මෝඩකම කියන්නේ ඕන ඕකට තමයි. ඒ නිසා උඹ හැදුවත් කවුරු හැදුවත් හදපු හැම දෙයක්ම ඉවර වෙනවා. ඒක දැනගෙන ඒකට ඉඩ තියලා කරන වැඩේ තමයි කයේ ඥානය කියලා කියන්නේ. නෝ ගෙවෙන් මේ මට වෛර කරලා හෝ මට හුණියම් කරලා නෙවෙයි. හට ගන්න සීල දෙම නැති වෙන සුළු. ඒක තේරුම් ගත්ත නිසා තමයි අල්ලපු ගෙදර බබා මරන්න කමන්නේ මගේ බබා මැරෙන්න බෑ. ඒ අනික් අම්මලා වෙනකොට ගන්න මගේ අම්මා මැරෙන්න බෑ. මගේ අම්මා සදාකාලික වෙන්න ඕන. ඉතින් මේකෙන් අපි අන්න අනිවා අන්න අවශ්‍ය දුකක් පවාගෙන තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට කියනවා ඉතින් ඉතින් අම්මනේ මටත් මතකයි අපේ අම්මා මැරිච්ච වෙලාවේ මං ඇඬුවා. ඇත්ත ඉතින් ඒ වෙලාවේ ඇඬෙනවා. ඉතින් අය අහන්න දෙයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ ඇඬුවයි කියලා මං ඇඬුවයි කියලා ඒක වෙනසක් නැහැ. ඉතින් ඔය ගිය ආත්මේ අම්මා කෝදයි. ඒ දාන්නපු අම්මා. ගිය ආත්මේ දරුවෝ ටික කොහොදෑ? ඒගොල්ලන්ටත් ඉන්ෂුරන්ස් එහෙම අරන් දෙනවද මේ මේ මාසේ ප්‍රීමියම් එහෙම ගෙවලා? නෑ ඒක ගියා. ඒක ගැන තම්බේක ගාණක් නෑ. මේ දැන් ඉන්නේ එකට තමයි මොකද දැන් ඉන්නේ එකෙන් තමයි මම ආයනේ වැඩේ. දැන් ඉන්නේ එකෙන් තමයි තෘෂ්ණාව වැඩේ. දැන් ඉන්නේ එකෙන් තමයි මේ අයියා නැත්නම් අක්කා වෙන්න පුළුවන්. ගිය ආත්ම කට්ටියට මොනව අරන් දුනත් ඇති වැඩක් නෑනේ. ඒ නිසා తත්‍ර తත්‍රාබිනන්දේ එතන එතන ප්‍රිය කරන ගතියක් තියෙනවා. මේක දැකලා බුදුහාමුදුරුවෝ කියනවා අඬන්නේ මොනවටත් නේ උගේම ආත්මසෙනියස නිසා උඬන්නේ කියලා. මට මේක කිව්වට පස්සේ තාපසේ මට ඒ මිනිහට හොම්බට දෙයක් දමලා අඬ හිතුණා. ඒකට මම හොඳටම අඬලා හිටියේ අප්පච්චි නැති වෙලා. ඉතින් මං හිතුවා ඒක දරුවෙක්ගේ පරම යුතුයකම අඬන්නේ කියලා මට කලන්තය හැදී හැදී ඇඬුවා. මට තේරෙන ඒ තරමට මං තකතිරුයි කියලා. මට වෙච්ච පාඩුවට දෙබන් අඩන්නේ. සමහරු මේ අම්මයි තාත්තයි මැරිච්චාම ඉංග්‍රීසියෙන් අඬනවා. අයියෝ අර මනුස්සයාට තේරෙන්නේ නැත්නම් අම්මපා නැගිටලා එයි අනේ මෙච්චර මට දරුවෝ ඇතිනේ හදද කියලා බලන්න. මොකද සිංහලෙන් අඩපුවාම සවුත්තුයි. ඉංග්‍රීසියෙන් අඬයි. අයියෝ එක්ෂේ වීමක් ගැන කිසිම හැඟීමක් නැතුව ඇඬුවේ නැත්තම් මොකද මොකද වගේ කියලා කියන්නේ. බුදුරජාණන් කියන්නේ ඒ තරමටම අවිද්‍යාව. ඒ තරමටම භද්‍ර අභද්‍ර දන්නේ ඒ තරමටම මංගල අමංගල දන්නේ ඒ තරමට සුභ අසුභ දන්නේ ඒක නිසා මේ ජීවීම බාරගත්තයි කියලා කියන්නේ හුදු භෞතික විද්‍යා බාර ගැනීමක් උපදින හැමදේම නැති එදාට විතරක් යාට ඒක පුරුදු කරාට පස්සේ යමක් ආය නැති නොවන ආතාලට නැතිවීම දැක් ගන්න පුළුවන්. ඒ නිසා භාවනාවේදී කමඨාන් සුද්ධ කරනකොට අරමුණ හොඳට බලන්න කියලා කියන බව හැබෑව. බලපු කෙනාට විතරයි ඒ විස්තරවල ගෙවීම දැක ගන්න පුළුවන්. විස්තර වශයෙන් බැලුවේ නැත්නම් ගෙවීම පේන්නේ නැහැ. ඒක අමුතුම මායාවක් තියෙනවා. හොඳ සවිස්තර බැතුව යමක් බැලුවොත් හොඳ සවිස්තර ඇතුවේ බැලූ විස්තර ගෙවන් වෙන බව දැකතයි. බලපු දේ ඈතකින්ද බැලුවොත් පේන්නේ නැහැ. ඒකේ බොරු පන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ වගේ වෙලාවක එළියට බහලා යනකොට කඩි වැලක් දැක්කයි කියලා හිතන්නේ. වේය නැත්නම් ගෙරි වැලක් යනවා කූඹි වැලක් දැක්කයි. ඉතින් යනකොට පේන්නේ අපට ලණුවක් වගේ සර්පෙක් වගේ එහෙම නැත්නම් මුලක් වගේ. ඉතින් අපි එතනින් දැක්කනම් හිතන්නේ මේක ස්ථිරව පවතින නූලක් අතර තිබුණා, වැලක් තිබුණා, සර්පෙක් හිටියා. ළඟට ගිහිල්ලා බැලුවොත් පේනවනේ ඒක සර්පෙක් මේ නලියන ගතිය. එතකොට පේනවා අනේ මං හිසලා ගත්ත තීන්දුව. තව ලඟ වෙලා බැලුවොත් පේන්න නූලක් නැහැ, කුඹියක් පැත්තේ කුඹියක් කරනවා විතරනේදී. ඉතින් මේ මිනිස්සු ඈත ඉඳලා බැලුවා නම් දෙන තීන්දුවක් මඟට ගිහිල්ලා බැලුවාම දෙන තීන්දුවක් අන්තිම වශයෙන් බැලුවාම දෙන තීන්දුවක් බලනකොට ඉතාලම ළඟට ගියාම ක්‍රියාශක්තියක් තියෙන. ඈත ඉඳලා බලනකොට පේන්නේ මැරිච්ච වැලක් වගේ. ඈතල් බැලුවා පේන්නේ නිකන් මුලක් තියෙනවා වගේ. ක්‍රියාශක්තියක් පේන්නේ නැහැ. මුදුවටම ළඟ වෙලා බැලුවොත් පේනවා. ඉතින් තියෙන්නේ තද ක්‍රියාශක්තියක්. සත්තු එකපස්සේ එක යනවා. මෙන්න මේ විස්තර දැකපු එකකට පේනවා එක සතෙක්වත් එක චිත්තක්ෂණයක්වත් එක මොහොතක ඉන්නේ සීග්‍රයෙන් වෙනස් වෙනවා. නිසා සවිස්තර බලපෑකනට සවිස්තරෝ ක්ෂය වීමද පේනවා. ඈත ඉඳලා බලපෑකනට ක්ෂය වීමක් පේන්නේ හඳ තියෙනවා, ඉර තියෙනවා වගේ තමයි පේන්නේ. අපි ඉරට හඳට ලං වෙලා වැළුවොත් ඒ කොච්චර සීග්‍රයෙන් වෙනස් වෙන එකක්ද කියලා දකින්න හදාරන්න ඕනේ. අන්නේ හදෑරීමේදී අපි ඒක ස්ථිරයි නිට්ටයයි දුකයි වගේ බැලුවට අන්තිමට විස්තර සතිය බලන්න බලන්න වැඩි විස්තරවලට යන්න යන්න ඒකේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා. ඒ නිසා 90ක් අරගෙන බලනවට වැඩිය ක්‍රියාශක්තිය වැඩි පරමාණුක. පරමාණුවක් කරන බලනකොට වැඩිය ඒකේ පාටිකල් එකක් අරගත්තොත් ක්‍රියාශක්තිය වැඩි. ඒකත් කඩලා බැලුවොත් එimhe කොච්චර ක්‍රියාශක්තියක්ද තියෙන්නේ කියලා කිව්වොත් ශක්ති විතරයි තියෙන්නේ ඒකට කියලා ගුරුත්වාකර්ෂණයක් ඇත්තෙත් නැහැ. ඒකට කියලා හැඩයක් ඇත්තෙත් නැහැ. තියෙන තැනක් අල්ලන්න බෑ. ඒ නිසා අපි සමීප වෙලා විස්තර හොයන්න හොයන්න පේනවා එතන තියෙන බොහෝ ශීඝ්‍රයෙන් වෙනස් වෙන ක්‍රියාශක්තිය. ඈතින්දල බැලුවොත් particles එහෙම නැත්නම් අණු, පරමාණු, කලාප වශයෙන් බලනකොට ඒවා ස්ථිරව gediy වශයෙන් තියෙන වගේ පේනවා. ආන්නේ මුලාව කඩන්නයි බුදුරජාණන්සේ කියන්නේ මේ දැක්කට දැක්කයි කියලා හිතන්නකො විනිවිද බලන්න. විනිවිද බලන්න බලන විස්තර පේන්න පේන්නේ විස්තර බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව බුදුහාමුදුරන්ගේ මායාවක් නෙවෙයි මැජික් එක්කොත් නෙවෙයි බලන්න දන්නේතිකමේ දෝෂේ ඒ ඡාන්නේක බලනකොට පේන එකත් ප්‍රතික්ෂේප කරනවායි කියලා කියන්නේ වංචනික ධර්ම. ඒක විශාල තකතිරුකම. ඒක අවිද්‍යාව. ඒක මෝහාන්ධකාරයක්. ඒ නිසා බලන්න ලං වෙලා බලන්න බලන්න ගෙවෙන බව අපේක්ෂා කරලා ගෙවෙන බවට ලෑස්තුව එතකොට ඔය අන්වීක්ෂ දුරේක්ෂ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මොකුත් ඕනේ නැහැ බුදුරජාණන්සේ මේවා පෙන්වුවේ එහෙම මේ විද්‍යාගාරයට ගිහිල්ලා නෙවෙයි. උන්වහන්සේ ඉදිරිපත් වෙන දේ විස්තර සහිතව බලපු නිසා උන්වහන්සේ අද විද්‍යාඥයෙකුට හිතා ගන්න බැරි තරම් හොඳ ප්‍රකාශන කරලා තියෙනවා. ඒ නිසා අපි දරුවන්ට ඕනේ නම් අපි අද තියෙන ශිල්පයේ ඉහළම කෙලවරට යන්න එයාට මේ ක්ෂය වීමේ ඥානය පිළිබඳ අවබෝධයක් දෙන්න ඕනේ. නමුත් අපි පොඩි උන් මරණ ගෙදරටත් ගෙනියන්න කැමති නෑ බය වෙයි කියලා. මට පුංචි කාලේ මට මතකයි උඩහ ගෙදර අම්මා නැති වුණා. මට කිව්වා වැඩි මාළු එක්කෙනෙක්වත් යන්න බෑ කියලා බලන්න වටින්නේ නැහැ පොඩි උණ්ඩ හොඳ නැහැ කියලා පෙන්නන්න. මරණය පෙන්නන්න හොඳ නැහැ. උන් පෙන්වන්න ඕනේ මේ සංසාරේ පටන් ගන්න තැන පෙන්වන්න කමන්නේ ඉවරන තැන පෙන්වන්න හොඳ මේ අපේ සමාජයේ තියෙන බහුමත නමුත් පොඩි කාට තමයි තේරුම් ගන්න හොඳටම ලේසි. එනිසා මේ ඛයේ ඥානය තියෙන දේ පිළිගන්න තරම් පෞරුෂත්වයක් නැත්තේ මොකද මේ කයර තියෙන ආශාව සහ ජීවිතේ තියෙන ආශාව. ඒ නිසා මේ කයේ ඥාණය කවදාහකවත් සමාජයකට තේරුම් ගන්න බෑ පුද්ගලයෙකුට පුළුවන්. කිසිම සමාජයකට බෑ අපි මේ මේ ඥාණයට එකතු වෙමු අපි බලමු කියලා හැම සමාජයක්ම එකතු කිරීමට හැදිච්ච සමාජ මාර්ග පාක්ෂිකයි. වැඩක් වෙනවා නම් වෙන්නේ මම දැන් මෙතන පෞද්ගලික මට්ටමේ. එතකොට ඒක ඉච්චර අමාරු නෑ. ඒ නිසා ਸਰවචනාංශගේ ඉගැන්වීම Brahmacharya කරටත් දාගෙන යන ගමනක් නෙවෙයි. තනිපංගලමේ හුදකලාව ඒකචාරී ගමනක්. ඒකට තරම් පෞරුෂත්වයක් නැති කෙනෙකුට මෙවැනි ගැඹුරු ඥාන වලට යන්න බෑ. තනිකන් දෝෂේනවා. මේ මොහිනී පේනවා, බරුසවුරනවා, ඉතින් පාළුයි, තනිකමයි, අන්ධකාර වෙන්න බෑ, රෑ වෙන්න බෑ. ඉතින් භාවනා කරලා කෝක වෙතත් බඩ දනවා ඉතින් කොහොමද අප්පා කැලියට යන්නේ? කොහොමද ගහක් මුල ඉන්නේ? කොහොමද ශූන්‍යාකාරයකට යන්නේ? ඒ තරම්ම මේ ක්ෂය වෙනවා, ඉර බහිනවවත් දකින්න බෑ. ඉතින් මේකට සූදානම් කරන්න. මේක කරන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ සහ පැවිද්ද විතරයි. ඒ දෙකෙන් මේක පුරුදු කරනවා. ඒක නිසා අපි හදන්න ඕනේ බාලදක්ෂයෝ තා බාලදක්ෂිකාවෝ මිස මේ කොන්දපණ නැති අත්තියට බය ඇත්තේ ඇති හැටි දකින්න බය කෙනෙක් හදලා තියලා මැරලා ගියෝ සාප වෙනවා. නිසා ඔක්කොට මේක කියලා දෙන්න ඕනේ. එතකොට යා පුරුදු වේ දවසක මේ ක්ෂය වීම කියලා කියන්නේ සංස්කෘත ලක්ෂණයක තුනෙන් එකක්. වසංගල ජීවත් වුණාට කරන්න බෑ. අන්න ඒ විදිහට උපාදේ උපදවා ගත යුතු ධර්ම මොනවද කියලා පට බේර ගත්තොත් ඒ කෙනාට අතිවිශේෂ ඥාණයෙන් අවබෝධ කළ හැකි දේ අභිඤ්ඤය වස්තු අභිඤ්ඤය දේවල් වලට සුදුසුකමක් ලැබෙනවා මේ ක්ෂය වීමට ලෑස්ති ජීවිත ආශාව කාය ආශාව තියෙන බව දන්න නමුත් ඒක දුරු කිරීමට කැමැත්තක් නැත්නම් ක්ෂය වීමේ ඥාණයට කැමැත්තක් නැත්නම් ආශ්‍රව ක්ෂය කිරීම සඳහා සදී පැහැදීගත කෙනෙකුට අභිඤ්ඤය වූ විශිෂ්ට ඥාණයෙන් දතගත යුතු දේවල් තියෙන බව සාරිපුත්තු සාංශය සඳහන් කරනවා ඒක මේ පාංග ඉන්දියා පාංග වගේ දෙයක් නෙවෙයි ගාක් භවනා කරපු කෙනෙකුට තේරෙන අභිඤ්ඤය තත්ත්වයක් ද්වේ ධාතුයෝ සංකතංච ධාතු අසංකතාච ධාතු කිය. මේ ලෝකේ නැත්නම් අපේ මේ ජීවිතයේ එහෙම නැත්නම් මේ අත්දැකීමක තියෙනවා හිතාමතා කරන දේවල් සහ ඉබේ කෙරෙන දේවල් කියලා දෙකක්. මෙන්න මේ හිතාමතා කරන දේවල් සහ ඉබේ කරන දේවල් පටලවා ගත්ත කෙනාට තමයි පෘතජ්ජනය කියලා කියන්නේ. එයාට තමයි නඩු තියෙන්නේ, උසාවි තියෙන්නේ, චෝදනා තියෙන්නේ, වැරදවල් තියෙන්නේ, හිරගවල් තියෙන සේරම මේ හිතාමතා කරන දේ තහ නොහිතා නොමතා කරන දේවල් දන්නේ නැති කෙනා. සතිය නැති කෙනාට මේක තේරෙන්නෙම නැහැ. නමුත් හොඳට සතියෙන් ඉන්නකොට අපි පරියන්කයක් ගත්තොත් අපි හිතාමතා කරන දේ තමයි මීට පස්සේ හිතාමතා මොකවත් නොකරන්න ගන්න අදිෂ්ඨාන. පරියන්කෙට ගිහිල්ලා අපි ගන්න අදිෂ්ඨානෙ මොකද්ද? මම ඊට පස්සේ හිතමත අතෝල්ලන්න කරවලන්නෙත් නැහැ. හිතමත කතා කරන්නෙත් නැහැ. හිතමත හිතන්නෙත් නැහැ. මේ ස්වභාවයෙන් වෙන දේ දිහා 100ක් බලන්න. මේ කවදාකවත් හිතමු නැති දෙයක්. ඒක නිසා මේ කාය සංස්කාර વિશેයි නොකරන්න ගන්න අදිෂ්ඨානය මේ සතුම් මරීමට ගොනු කරන ගන්න අදිෂ්ඨාන හොරකම් කිරීම නොකරන ගන්න අදිෂ්ඨානේ කාමීත්‍යචාරය නොකරන ගන්න අදිෂ්ඨානේ සියුම් මට්ටමක් මෙතන තියෙනවා. කය හොල්ලන්නවත් අදිෂ්ඨාන කරන්නේ වචනේ බින්දින්නෙත් නැහැ. ඒකල හිත සම්පූර්ණයෙන් අවදි කරනවා මම මෙතන ඉන්නවා කියන එකට. කොච්චර අමාරුද බලන්න. කවදා හරි අපි හිතමු අමාරු කතාව පැත්තක තියලා කවදා හරි කාට හරි පුළුවන් උනායි කියලා මම හිතාමතා හුස්ම ගන්නවත් නැහැ. හිතාමතා වචන කතා කරන්නෙත් නෑ. අතපය හොල්ලන්නෙත් නෑ. හිත මෙහෙවන්නෙත් නෑ. බලහිනකොට යම් වෙලාවක අපිට පුළුවන් උණයි කියලා හිතමු ස්වභාවයෙන් වටන හුස්ම දකින්න. ස්වභාවයෙන් වටන ආස පිම්බි මහකිලිම දකින්න. ඒ වෙලාවේදී ඒ කෙනාට තේරෙයි මම හිතුවේ නැති වුණාට හිතුවේ මැතුවේ නැති වුණාට හුස්ම ගැනීම කොහොමද සිද්ධ වෙන දෙයක්. මම හිතාමතා කරත් නොකරත් පිම්බීම හැකිලිම ස්වභාවයෙන් වෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන්සේ අපිට මේ අල්ලලා දීලා තියෙන මේ වායෝ ධාතුවේ ක්‍රියාවලිය හිතාමතා කරන්නත් පුළුවන් නොහිතා නොමතා කරන්නත් පුළුවන් භාවනා කරනවායි කියලා කියන්නේ සතිපට්ඨාන කායනුපස්සනා කියන්නේ මේක නොහිතා නොමතා අපි කියනවා අනායාසයෙන් ව්‍යාපාර නොකර ඉබේ වෙන්න දීලා මේක බලන ඉන්නකට අසංකතය කියලා කියනවා. සංස්කරණය කරනවා කියලා කියන්නේ හිතාමතා මෙහෙවීමක් සහිතව. අපි ඉස්ලාම් භාවනා කරන්න ගියාම පුදුම තටමිල්ලක් තටමන්නේ හුස්ම ගන්න සමහරෙකුට නයි පිඹින්න වගේ පිඹින්න පටන් ගන්නවා. මොකද ආනාපාන සති භාවනා කරනවා. ඉතින් ඉසේකක්කෝ. ඉතින් කොන් දෙකක්කෝ. ඉතින් බෙල් එකක්කෝ මොකද මේ මයින්හම අදිනවා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉරනවා වගේ දඟලනවා. මේක නැතිව ස්වභාවයෙන් වටන හුස්ම බලන්න මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයි කියලා හිතනවා. මේ භාවනාවේ තියෙන ප්‍රධානම ශිල්පේ තමයි වෙනදී වෙnderලා බලනින්න එක නැත්නම් මේ සංකතය පැත්තක තියලා මම නැති වුණත් මේ වැඩේ වෙනවා. මේ අසංකතය දිහා සංකතය වගේ නෙවෙයි දෙගුණයක් 100ෙන් බලනින්න එකට අපිට කොච්චර කරන්න බැරිද කියන එක තේරෙනවා අපේ භාවනා කරන විනාඩියක්වත් දෙකක්වත් අරමුණේ එක ඉරියව්වේ ඉන්න බෑ. ඒක දන්නෙත් නෑ අපි උඩට නටු නටනකොට පහතර නටනකොට. ගෙදර ඉඳන් නටනකොට දන්නෙත් නෑ එක තැන ගින්න බැරි බව. දන්නේ පොඩ්ඩක් එක තැන ගිහිටපන් කියලා කියන්න ඒත් වෙන කවුරුත් කියලාත් බෑ. දනුකදේ ගහලා කුරුසිය තියලා එන ගැහුවට හරියන්නේ නෑ. තමන්ම අදිෂ්ඨානයක් ගන්නවා මම ඊට පස්සේ චේතනාපූර්වක මොහොත් කරන්නේ නෑ. බ්‍රහ්මක සංස්කරණය කරන්නේ නෑ. මේක මැටි බුද්දෙක් වගේ තියලා බලාගෙන ඉන්නවා. කොච්චර අමාරුද බලන්න. දැන් මෙතෙක් කල් කිරුවේ මොකද්ද කියලා හිතන්නකෝ වාඩි වෙලා ඔයගොල්ලෝ මොනවද කිරුවේ? තටමනවා අපේ අම්මේ හුස්ම ගන්න මේ හුස්ම අල්ලන්න. ඉතින් ඒක හම්බුනේ නැහැ කියලා ඉතින් මේ හමුදු හරිනේ වෙන හමුදු කෙනෙක් ගාට යන් අපි වෙන භාවනාවක් කරන්න මේ භාවනා මධ්‍යස්ථානය හොඳ නැහැ. ඒකට හුස්ම අහුවෙන්නේ නැහැ. හුස්ම අහුවෙන තැනකට අපි ඉන්දියාවේ යන්න ඕන නැත්නම් බුරුමේ යන්න ඕන. බිම්බි මෑකිලිමත් අල්ලගෙන ඉන්නේ මිලෝ යකෙකුට තේරෙන්නේ නැහැ කිව්වට මේ වාඩි වෙන්න කියන්නේ මේ ඉරියව්ව පරප උපදේශ රහිතව ඉන්න පුළුවන් ඉරියව්ව බුදුහමර පෙන්නලා තියෙන්නේ. ඊ ඉරියව්වේ හිත තියලා, කය වචන දෙක තැම්පත් කරලා හිත චේතනා කරන තුකදී බලානිනකොට මේ අසංකතයට පුරුදු කරනවා. පුදුම බයයි. පුදුමාකාර බයක් තියෙන්නේ. මේ මම නැතුව මේක කරන්න බෑ කියලා. දැන් ඔයගොල්ලෝ ඔක්කොමලා ගෙවල් දොරට ගියාම අයියලක් කලානේ. ඕගොල්ලෝ නැතුව gedara කරන්න බෑ කියලා නේ හිතානේ ඉන්නේ. දැන් ෂෝක් එකට යන්නේ මේ දවස්වල ගෙවල් වල වැඩ. ඒ මිනිස්සු ඇත්තටම මට ස්තුතිවන්ත වෙනවා මේ හොල්මන් ටික ගෙවල් වලින් අයින් කරුවාට පස්සේ ගෙවල් වල වැඩ ෂෝක් එකට යනවා. දැන් හෙට විතර මේ මිනිස්සු ඒ අපි වතුර ගා ගන්නවා හොල්මන් දැන් gedara එනවා භාවනා කරලා විනාසයි ආපු දවසෙල්ල මේක අනනවා. භාවනා කියන්නේ මහා පුදුමාකාර දෙයක්. වෙන දෙයකට වෙන්න ඇරලා බලන්න කවදාකවත් කාටවත් බෑ. මේක තමයි මැනේජ්මන්ට් ටෙක්නික් වල පරිපාලන ශිෂ්ටයේ උස්සස්ම තැන තමයි ශ්‍රම විභජනය. ඒක දැටි කටිට කරන දේ අරලා තමයිගේ පරිපාලනය කරන්නේ කිනවයි කියන එක ඒක ස්වභාවික දෙයක්. ඔකට මේ මැනේජ්මන්ට් ටෙක්නික් ඉගෙනගෙන කරන්නත් බෑ. ඒක සාහජයෙන්ම එන එකක්. ඉතින් මේ සංකතය සහ අසංකතය දෙක වෙන් කරනවා කියන එක අපේ හිත අපිට හිතලවත් නැති දෙයක්. මේකට මම මෙහෙම වචනයක් කිව්වොත් අපි වාහනයක් එලවගෙන යනකොට ඒ මනසගේ ඒ ක්‍රියාවලිය පදිකයන්ටත් බලපානවා වාහනේ ඉන්න මිනිස්සුන්ටත් බලපානවා ඔක්කොටම බලපාන නිසා යා බැලිය යුත්තක් තියෙනවා ඉස්සර වින් ස්ක්‍රීන් එක බලන්න ඕනේ හැබැයි යාට පේන දේවලුත් තියෙනවා ඒසට බලන දේ සහ පේන දේ දෙක තේරුම් ගන්න කොච්චර වචන කතා කරන්න ඕනේ අපි බලන්න ඕනේ මේක තමයි. එතකොට සයික් කන්නාඩි වලින් අරින් මේ જાති පේනවා. නමුත් ඒකට හිත දාන්න එපා. උඹේ ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නකොට බලන දේ බලපන්. මේ පේන දේ නතර කරන්න යන්න එපා. ඒක පෙනිච්චාවේ මේක බලන්න ඕනේ. ඒකම අහන දේ කියලා දෙයක් තියෙනවා, ඇහෙන දේ කියලා දෙයක් තියෙනවා. කරන දේවල් කියලා දෙයක් තියෙනවා, කෙරෙන දේවල් කියලා දෙයක් තියෙනවා. හිතන දේවල් කියලා જાතියක් තියෙනවා හිතෙන දේවල් කියලා જાතියක් තියෙනවා මෙන්න මේ දෙක වෙන් කරන්න බෑ සතියෙන් බැලුවේ නැත්තම් සතියෙන් මේ දෙකටම සමහිත දාලා බලනවා බලනකොට බලන්න හුස්ම ගන්නවද ගැනෙනවද කියලා ස්වභාවයෙන් හුස්ම වැටෙනවද නැත්නම් හුස්ම ගන්නවද කියලා ඉතින් අපි කයට කතා කරලා කියනවා හුස්ම ගන්න කලබල වෙන්න එපා ගැනෙන හුස්ම පටන් ගත්ත දවස් තමයි භාවනාව පටන් ගන්නේ නිසා හුස්මට ස්වභාවයෙන් අසංකතව අවිඥානකව අසංස්කාරිකව වෙන්න දෙන්න කියලා කියන්නේ කොච්චර අමාරුද කියලා. ඒක නිසා ඇයි මේක මෙහෙම කියන්නේ? බුදුචාන් වහන්සේගේ ප්‍රසිද්ධ වීජගණිතමය සමීකරණයක් තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මේ සංකතව හිතාමතා කරන දේවල් තමයි චේතනා කියලා කියන්නේ. කර්ම වෙන්නේ හිතාමතා කරන දේ පමණයි. ඒ නිසා අපිට කෙහෙල් ගෙඩියක් එදුනාට පස්සේ පොත්ත ලෙලි ගහලා මැදේ කන්න වගේ මම මේ දවස ගත කරන කොච්චරක් කෙරෙන දේවල්ද කොච්චරක් කරපු දේවල්ද කියලා බැලුවොත් කරපු දේවල් වලින් තමයි කර්ම රැස් අපිට සිද්ධ වෙන දේවල් වලින් කවදාවත් කර්ම රැස් වෙන්නේ නැහැ නමුත් පුතජන මේ සේරටම හිතමනාපකම් ගන්න. නැ සේරටම තැවෙනවා. මම මේ කරාද දන්නෙත් නැහැ මට උනාද දන්නෙත් නැහැ ඒ අමනකම නිසා ඒ මනසට උද්දී ඉඳලා හැන්ද වෙනකන් අසහනෙන් ජීවත් වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආතතිය ජීවත් වෙන්නේ. මේක කරා දන්නෙත් නැහැ, උනා දන්නෙත් නැහැ. ඒකට කොච්චර නඩු කිව්වත්, කොච්චර කවුන්සලින් කරත්, කොච්චර ෆ්‍රී ඇසෝෂියේෂන් කරත්, ඒ මනසයා දන්නේ නැත්නම් කරාද, කෙරුණද කියලා ඒකට තියෙන්නේ action replay slow motion දාලා බලන්න. අපි ක්‍රිකට් ගහනකොට අවුට් එකක්ද නැද්ද කියලා බලන්නේ ඒ ක්ලිප් එක අරගෙන ආපහු ගිහිල්ලා හිමීට ඒක වෙන්න ආරිනවනේ. එතකොට තමයි ඒ විනිශ්චය පිළිබඳ විනිශ්චයකාරතු නන්දම විශ්ය ඇත්තද එහෙම නැත්නම් අර ආගන්තුක පක්ෂයෙන් කරපු චෝදනාව ඇත්තද කියලා පේන්නේ ආපහු බලන්න පුළුවන් ගතිය. ඉතින් මේ සතියෙන් කරන්න ওই ටික තමයි. සතියෙන් කරන්නේ සැකසහිත දණක් තියෙනවනම් ඒකට නැවතත් ගිහිල්ලා බලතැයි මම ඒ වෙලාවේ මොන චේතනාවෙන්ද මේක කරේ. මේක චේතනාවෙන් වෙච්ච එකද නැත්නම් අචේතනිකව වෙච්ච එකද? මෙන්න මේක බලන්න පුළුවන් නම් ඕන කෙනෙකුට තේරෙයි අපි දවස් 30 ගන්න මේ හිත් කරදර අසහන ආතතිනිසියට 90ක්ම අපි මවාගත්ත දේවල්. ඒක කවදාකවත් මේ මනසට තේරෙන්නේ නැහැ. මේ මනසේ තමයි සදාචාරය තමයි අර ඒක හිත නරක උනත් ඒක මම කරපු දෙයක් වෙන්න ඇති කියලා ඒකට හිත් කරදර ගන්න. ඉතින් යාගෙන් ගිහිල්ලා අහනෝ නැත්නම් ළඟ ගෙදර කෙනකින් අහන නැත්නම් විනයාචාර්ය කෙනකින් අහනෝ Tamanda දන්නේ නැහැ. මේ දේ මං කරේ චේතනාවෙන්ද නැද්ද කියලා කියනද මේක දැකපු දවසේ විපස්සනා කරන කෙනාට පුදුමාකාර සාන්තියක් හිතට එනවා කවුරු මොන දේ කරලා චෝදනා කරත් මම මේ කරපු එකක් නෙවෙයි මගේ මේ ඇබ්බැහියට වෙච්ච එකක් එමෙතන් කෙරුවා කියලා කවුරු හිතපු එකක් ඒ නිසා යා දඬුවම් විද්ද සමාව ගත්තත් එයා දන්නවා මම මේකට නිරවැදි නිවැරදි කාර්යයක් කියලා ආන ඒ ශක්තිය බුදුන් එක්ක ජීවත් වෙනවා වගේ ඒ නිසා යම් කිසි කෙනෙක් හුස්ම ගන්නවද ගැනෙනවද මම යමක් බලනවද මට පෙනෙනවද මම යමක් අහුම්කන් දීලා අහනවද එතන මට ඇහෙනවද මම හිතනවද මට හිතෙනවද කියලා බැලුවොත් වෙනමම පොතක් ලියලා තියෙනවා අපි ළඟ තියෙන හිතවිලි 90%ක්ම හිතපු හිතවිලි නෙවෙයි අයිතිකාරයක් නැති පාළුගේ වළම් බෙදෙන හිතවිලි මේකෙන් අපි විඳින විඳවිල්ල ගත්තොත් 100%කටම අපි පශ්චාත්තාප නිසා කෙනෙකුට දකින්න පුළුවන් නම් මම මේ ආනාපාන බල බල ඉන්නකොට ඔන්න හිත ගියා සද්දයකට. ඒ සද්දට ඉතියම් පිළිබඳ මගේ හිත තැළුණා. අනේ නොදකින් කියලා හිතුණා. ඉතින් යාට දන්නවනම් තේරුම් ගත්තනම් මේ ආනාපානේ තමයි මම බැඳපු ගෑණි. සද්ද කියන්නේ අල්ලපු gedra ගෑණි. අල්ලපු gedra ගන්නට හිත ගියයි කියලා ඉතින් හිත ටිකක් නරක වෙනවා. නමුත් ඒක බලාපොරොත්තු වෙච්ච එක නෙවෙයිනේ. මට ඕන තිබුණේ ආනපනෙ ඉන්න එකනේ. ඉතින් මේකට පශ්චාත්තාපුණයි කියලා මොකද්ද හම්බ වෙන්නේ? ඒ නිසා මේ පිට යන එක ඒ හිතේ ඇබ්බැහිය ඇති. මම හිතාන ගියෝකට නෙවෙයි. ඒ නිසා මේ මේ දුක් කරදර වලට ගන්න එපා. ඔබ නැවත ආනපනෙ බලන්න. මේක මොන જાතියෙන් කිව්වත් පිළිගන්න කැමති නෑ මේ සංකත අසංකත ભેදය දන්නේ නැති කෙනා. එයා හිතන්නේ මගේ වේදිකාවේ රඟපාන හැම ජවනිකාවකම යුක්ති අනිශ්චය මට මම පසිදලන්න ඕන කියලා. වේදිකාව කුලියට දීපු එක. ඉතින් ඒකේ ශෝකාන්ත දක්වන්න පුළුවන් දුක්ඛාන්ත දක්වන්න පුළුවන් වේදිකාව කුලියට දීපු නෑ මං කියන්න ඕනේ. නාඩගමේ ශෝකාන්ත දුක්ඛාන්ත. ඒක නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙන තැවිල්ල මේ බෞද්ධයාගේ මේක ටිකක් වැඩි. මොකද බෞද්ධය සදාචාරය ගැන ටිකක් සැලකිලිමත් නිසා බෞද්ධයා විහිං මං කියන්නේ ඉල්ලගෙන පරිප්පු කන මිනිහෙක්. ඇද්දගෙන නාන කෙනෙක්. මේ හිතට එන ඔක්කොම අල්ලගෙන නටන්න හදනවා. කවදා හරි භාවනා කළා සතිය පිහිටවල යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත මේක වුණා. හිතම නපුරු නමුත් මම හිතලා කරපු එකක් නෙවෙයි. ඒතර කිල්ල කිතාගේ සමා වෙන්න මම ඇතින් හිතන බනපයක් වුණා. මම හැබැයි එහෙම එකක් හිතලා නෙවෙයි කෙරුවේ. උනාන සමා වෙන්න. කිසි පැකිලීමක් නැහැ. ඒ විතරක් නෙවෙයි. පුදුමාකාර දර්ශනයක් ඕගොල්ලෝ දකිවි. මේ හිතලා කරන දේ සහ නොසිතා කරන දේවල් වලින් තව කෙනෙකුට සමාව දෙන්න බෑ කවදාකවත් අපිට ඒකේ නායක හිතලා කරලා පිටකද නැති කද්ද කියලා අපිට තේරුම් ගන්න බැන්න. අපි හිතන්නේ හැම කෙනාම මට ඕනියම් කරනවා. හැම කෙනාම මට වෛරය. අනේ මිනිසුන්ට අපිට ඕනියම් කරගෙන ඉන්න වෙලාවක් නෑ මිනිසුන්ට වැඩ. පිස්සු. මේ අපේ තියෙන දුර්ලකමට පිස්සුවට තමයි අපි මේ අර මිනිස්සු අල්ලන්න නටන්නේ. Taman හිතලා කරන දේ නොහිතා කරන දේ තේරුම් ගත්ත කෙනාට තව ඕන කෙනෙක් ඒ වෙලාවේ මේ වැඩේ කෙරෙන්නේ එක්ක ඇබ්බැහියට. ඉතින් එතකොට ඒ කෙනාට සමාව දීමේදී පුදුමාකාර ලොකු ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා අනුන්ගේ හිත අවබෝධ කිරීමට. එනිසා අසංකත සංකත ભેදය අසංකතය කියලා කියන්නේ නිවන කියලා අටුවචාන් වහන්සේලා පෙන්වනවා. සියල්ලම ජීවිතේ සිද්ධ වෙන්නේ මේ හිතල මතල නෙවෙයි ඉබේ වෙන දෙයක් නම් ඒ චිත්තක්ෂණේ නිවන තියෙනවා. අපි හිතන්නේ මම දැන් මෙතන ඉන්නවයි කියලා චේතනා මොකක්වත් නැතුව ඉන්න බව දාන්නවනම් ඒ වෙලාවේදී දැනෙන දැනිල්ල මැරෙල නැති බව නිින්ද කිල්ල නැති බව ක්ලාන්ත වෙලා නැති බව සම්පූර්ණ ස්වයන් සිද්ධ දෙයක් ඒ බවට අවදි නම් ඒ චිත්තක්ෂණේ නිවන් දැකලා තියෙනවා ඒකේ නෑ කිසිම හිතාමතා කරන්න ලද්දා එසා හිතාමතා කරන දේ සියල්ලම අසුචි සියල්ලම දුක් සියල්ලම අනිත්‍ය දේවල් කියලා කිව්වොත් උඟ දෙනෙක් විරුද්ධව නැගෙහින්නවා. අපි හැම චේතනාවක්ම අකුසල කර්මයක් කියලා වගේ නිගමනයකට එන්න වෙනවා. කවුරක්වත් හිතන්නේ අපි අම්මා තාත්තා ගැන හිතන හිතවිලි බුදුන් ගැන හිතන හිතවිලි මල් පූජා කරන්න හිතන හිතවිලි හොඳයි කියලා වගේ අපි යම් හිතවිලි හොඳ පැත්තට දාන ඒවට කියනවනේ පුඤ්ඤාභි සංඛාර කියලා. නමුත් ਸਰුවචනාන්තේ සුද්ධ වශයෙන් කියනවා සබ්බේ සංඛාර දුක්ඛ කියලා. සබ්බේ සංඛාරානිච්ච කියලා කියනවනේ. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ. යමක් සකස් කරා නම් යමකට ඇඟිලි ගැහුවා නම් යමක් හසුරුවුවා නම් ගෝරි කොටයි. යන දෙයට යන්න ඇරලා මේකට බලහන් ඉන්නවනම් අපි කියනවා තතතාවේ දැනගත්තා. ඒ නිසා අසංකත සංකත දෙක දැනගෙන ශික්ෂාව තියෙන්නේ හික්මීම තියෙන්නේ සංකතය පැත්තට විතරයි. හිතාමතා කරන දේ විතරයි අපි හික්මෙන්න ඕනේ. අපි හිතාමතා එකක් කරනකොට නොහිතා නොමතා දාහක් සිද්ධ වෙනවා. ඒක පිළිබඳව ශික්ෂාවක් බුදුහාමුදුරුවෝ කවදාකවත් කියලා නැහැ. බුදුජානසේ කාය හික්මීම, වචනයේ හික්මීම, හිත හික්මීම කියලා තියෙන්නේ චේතනාව ගැන විතරයි. ඒ නිසා එක චිත්තක්ෂණයක් හිතන්න අවදියෙන් ගත කරයි කියලා චේතනා විරහිතව අන්න ඒක හිතාගන්න රහතන් වහන්සේ කියන්නේ ඔන්න ඕකටයි. මොනම චේතනාවක් නැහැ සියල්ල සිද්ධ වෙනවා මම හොඳට දන්නවා. හොඳට දවල් එළියෙන් බලනවා ලයිට් එකක් දාගෙන වගේ මම කිසිම දෙයක් නොකර බවක් දන්නවා. ඒකට කියනවා විසංඛාරගත චිත්ත කියලා. ඉතින් සංස්කාර නැහැ ආපු ජවයට යනවා. ඒක හරියට බයිසිකල් එකක් තල්ලු කරලා මිනිහෙක් නැතුව ජවයට බයිසිකල් එක වැටෙන්නේ නැහැ කෙලින් යනවා. ආනි වගේ අපේ මේ භවය මේ පැවැත්ම අපේ මමයාගේ කිසිම සම්බන්ධයක් නැති එකක්. ඒ නිසා ඒ සියල්ලම ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ කුම්බා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම් බික්කු මනෝවිතක්කේ. ඉබ්බෙක් අඳු ටික ඇතුළට ගත්තා වගේ හිවලෙකුට අහුවෙන්නේ නැතුව මායයා අපිට විනිශ්චය කරන්නේ හිතාමතා කරන දේවල්ට විතරයි. කර්ම රැස් වෙන්නේ හිතාමතා කරන දේවල් විතරයි. අකුසල් වෙන්නේ හිතමතා කරන දේ විතරයි. ඒ නිසා අපි අටු අකුලගෙන ඉබ්බෙක් වගේ කිසිම දෙයක් නොකරන තීතාගෙන ඉනවා ඒත් කය නලියයි හෘද වස්තුව ගැහෙයි නාඩි වැටෙයි කෙස් වැවේයි දත් ඒකට ප්‍රශ්නයක් නැහැ ඒක කොහොම දන්නව මේ නොහිතනම තසිද්ද වෙන මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අන්නේ අසංකතය කොයි වෙලාවක හෝ අත්දින වෙලාවේදී අපේ ජීවිතයේ 100ක් සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරු සඳහන් සංකතිය තුල ජීවත් වෙන ජීවිතය හැමදාම ආංශිකයි. කොටසක් විතරයි දන්නේ. ඉන්සයි ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ඉදරන් দমনය කරගෙන සංකත හරිය මේකයි අසංකත හරිය මේකයි සංකත වුණාට ඒක මගේ නොදනු නොදැනුවත් සිදුවෙන දේ කියලා සංකතය පුළුවන් තරම් නොකර අසංකතයට විවෘත වෙන්න හදනවා නම් ඒ කෙනාට තේරෙන්නේ මේ දෙයක් ගෙවන් වෙන පැත්ත බලන කෙනාට විතරයි අසංකතය අල්ලන්න පුළුවන්. අට ගන්නකොට හැම දෙයකටම අපි සම්බන්ධ වෙන්න වෙනවා. අට ගන්නකොට උනන්දුවක් පහළ වෙනවා. උද්‍යෝගයක් පහළ වෙනවා. ගිවන් වෙන පැත්ත බලන කෙනාට ඒක ගිවන් වෙන හැටි අසංඛතව. ඒකට ඒකට අහු වෙන්නේ නැතුව, පටලවා ගන්න නැතුව, චේතනා පහළ කරන්න නැතුව බලන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරුව බලන බැල්මම තමයි මම දවලන බැල්ම. ඒකට අපිට බුදුහාමුදුරුවෝ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ධර්මයේ සජීව වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අඩු ගානේ මේ සක්මන් කරන වෙලාවක සක්මනේ බොහොම ලස්සනයි ඔය කතාව. සක්මන් කරන තාක්කල් සක්මන් භාවනාවක් නැහැ. සක්මනේ ඉබේ සිදුවෙන වෙලාවක් අත්දකලා තියෙනවා නම් ඔල්ලෝසු බට්ටෙක් යහට මෙහෙට යනවා වගේ තල්ලු කරපොන්චිලාවක් යහට මට පැද්දෙන්න වගේ අන්න එතකොට තේරෙනවා මටම පුළුවන් මම සක්මන් කරන හැටි බලන්න. එතකොට මේ සක්මන්ට කියනවා අනායාසයෙන් සිදුවෙන සක්මන. නිදැල්ලේ සිදුවෙන සක්මන. ඒ සක්මනට මොනම මූල ධර්මයක්වත් ඕනේ නැහැ. මූලධර්ම ඕනේ කරලා තියෙන්නේ මේ වම මේ වම ඔසවනවා තබනවා මේ ඔසවන යවනවා තබනවා කියලා මෙහෙවීම තමයි මූලධර්ම ඕනේ කරන්නේ ඔක්කොම කෙලවර තමයි ඔක්කොම කරලා කරලා ඉවරනාට පස්සේ සක්මන සක්මන මාර්ගයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා අන්න එතින්දි තේරෙයි මේ අසංකතව මේක සිද්ධ වෙනවා හැබැයි මම පූර්ණ අවදීන් බලන ඉන්නවා කොච්චරක් මේ කය රෝබෝ කෙනෙක් වගේ වයින් කර බොනික් එක් වගේ මේ කටයුතු කරනවාද කියලා එතකොට අපි හිතන්නේ බත් කාලා හොදන වෙලාව. දත්ම දින වෙලාව. පිඟාන හොදන වෙලාව. වැසිකිළියට ගිල වාඩිලා වැසිකිලි කරන වෙලාව. කැසිකිළියට ගිල කැසිකිලි කරන වෙලාව. සීරම යන්ත්‍රයෙන් සිද්ධ වෙනවනේ. ඔය ඔකට වෙනම ස්විච් එකක් දාලා අර කරපම් මේක කරපම් කියලා විධාන දෙන්න ඕනේ විධාන වෙනවා. ඔක්කොම සිද්ධ වෙන සමන් සිද්ධ වෙනවා. එතකොට අපි මේ කාර්ය බහුල ජීවිතයක් ගත කරද්දී කුස්සියම්ම කෙනෙක්ද, කන්තරුක ලෝකෙද්ද මොකා වුණත් දත්ම දිනක කාටත් එක නෙයි. ඕකට සත්‍ය පිටවන්න බැරිද? වැසිකිලි කරන්න ගියාම කැචි කරන්න ගියාම කවුරුත් ඇවිල්ලා බලන්නේ නැහැ නේ. ඉතින් නිකම්ම ප්‍රතිදල්ලානේ හම්බ වෙනවනේ. ඉතින් කවුරු හරි කියනවා අපේ අපිට භාවනා කරන්න බෑ අපි ඉන්නේ උතුරු කුරු දිවේ ඉන්නේ. එහෙනම් අපි ඉන්නේ දකුණු කුරු දිවේ ඉන්නේ. ඒලා කොයි හිටියත් වැසිකිළියට ගියාම Tamange විලුඹ දෙක මුලනේ කොහොමවත් කක්කා කරන්නේ. උතුරු කුරු දිවේ ඉන්නේ ගියා දකුණු කුරු දිවේ ඉන්නේ ගියා. ඉතින් ඕක සත්‍ය පිටන එකට තියෙන්නේ. මී යන්නේ හිටි බලන්නේ. නිවන කියන්නේ টොප් නිවනක් තියෙන. හොඳටම තේරෙන්නේ ඕන වෙලාවට යන්න හම්බුනේ නැත්තම්. අන්න එදාට තේරෙනවා අම්මෝ වැසිකිළිය ගඳ කිලියට වැඩිය හොඳයි කිය. ඊට පස්සේ වැසිකිළිය ගිහලා වාඩිවෙනාට පස්සේ යන හැටි බලන්නේ. අසංකතව වැඩේ වෙනවා. නම් මේ ගේට්ටුවට එනවා ටෙලිෆෝන් කෝල් එකක් ආපු ගමන් ගේට්ටුව අරිනවා ඕ බත බත බත බත ගාලා. අනේ බුදුහාමුදුරෝ මේකේ නිවන පෙන්වුවාට පස්සේ තවත් මොන මහා කරුණාවක් ඉගෙන ගන්නද? උච්චාරපස්සාව කම්බේ සම්පජානකාරී හොති. අසංකතව මේක සිදුවෙන හැටි. ආසස්පසාසෙත් එච්චරයි. ඒතර හොඳට භාවනා කරපු එකනට ඕන ජීවන රටාවක් ගත කරන්න පුළුවන්. Tamange මේ රූකඩෙන් සිද්ධ වෙන දේ හොඳට බලාගෙන ඉන්නවා. හරියට බුදුන් මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ. අල්ලපු ගෙදර මිනිහා මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ. Taman දිහා බලාගෙන ඉන්නවා. මෙයා මේ කෙලෙස් ජවයට නටනවා. හරියට කැඩිච්ච උහුණගේ වලිගේ නටන්නේ. දැකලා තියෙනවද මන් දන්නේ. ඒක ඒක එකම රටාවකට නටන්නේ. කොච්චරද කියනවනම් හුණ යනවා අර ගොදුරු ගණ්ඩාපු සතාට පෙන්නේ ඌට පෙන්නේ නලියන වලිගේ විතරයි. ඌ ඒකේ නතර වෙනවා. ඒතකොට හුණ යනවා. අපි මේ මුළු සංසාරෙම සෙල්ලම් ටික කැඩිච්ච වුණු වලිගයක් වගේ. මම හොඳට නැටුවා, ආරයට වැඩිය උඩට නැටුවා, පාතට නැටුවා කියලා ආඩම්බර වෙන්නේ ඒ වුණු වලිගයක් බව දන්නේ නැති නිසා. ඒක අසංකත වුණාට බලහිනකොට බේන්නේ වුණාට ඒ වලිගෙට පණ නැහැ කියලා තේරෙන්නේ පණ තියෙනවා වගේ. ආන් වගේ මේ කෝලම දිහා මේ නාඩගම දිහා ඒකට බුදුහාමුදුරුවෝ මිරිඟුව කියන වචනේ පාවිච්චි කරනවා. මායාව කියන වචනේ පාවිච්චි කරනවා. ස්වප්නේ කියන වචනේ පාවිච්චි කරනවා. මේ නාටකම දිහා බලන්න හිටියොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් රංගපාන රංගනේ දිහා මොන තරම් භූමිකාවක්ද රංගපාන්නේ කියලා අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙට ඕන බලනකොට වෙනවා අක්කලා දාන සෙල්ලම් අයියලත් ඒ ටිකම තමයි ඔන්න මම දැන් මෙතන කියන දැන්ට ආවට පස්සේ බලන්න අහිංසකකමේ නැහැ මොන රංගපෑමක්වත් නැහැ සිදුවෙන දේ හොඳට දන්නවා. එතකොට බෙල්ල වැක්කෙන හැටි බලන්න. කොන්ද නලියන හැටි බලන්න. කෙලින් මේක පවත්වන්න බැරි හැටි බලන්න. කෙලස් නැති වෙනකොට ওই පුම්බගෙන V shape body එක දාගෙන දැඟලිලි මොකුත් නැහැ. මේක නිකන් වැලමදුල වගේ ඇක්ක වැක්කෙන. ඉතින් ඒකට කැමති නැහැ කට්ටිය ඒක නිසා භාවනා කරන්න කැලියට යනවා ටීඩි ගන්නවා ගැරිද භාවනාව කොළඹට ගෙනත් දෙන්න අපිට අපේ සෝපාවේ ඉඳගෙන භාවනා කරන්න නැත්නම් භාවනා කරන ෆොටෝ එකක් කරන විත්තිය යලවලා තියාගෙන ඉන්න හරියට භාවනා කරනකොට මිනිහා හිතන්නේ නැහැ. අසංකතයට යනවා. ඉතින් මේ අසංකතය කියලා කියන්නේ බරපතල වචනය නිවනට වචනයයි. නමුත් මේ අසංකතය අපේ ජීවිතේ එදිනදා ජීවිතේට සම්බන්ධ කරගන්න වෙන හැටි මම මේ පෙන්වන්න හදන්නේ. ආස්වාද ප්‍රසවාස 10ක් 15ක් 20ක් 30ක් එක දිගට යනකොට අපිට තේරෙනවා ඒකට කිසිම ප්‍රයත්නයක් ප්‍රයෝගයක් චේතනාවක් විඥානයක් සසංකත ගතියක් නැතුව ඒක වෙනකොට මේ තමයි නිවන. මේක මට හොඳට දැකලා මේකට වාර්තා කරන්න පුළුවන් නම් අපි සද්ධර්මයට ගරු කිරීමක් කරා. සත්පුරුෂ වැඩක් කරා. ඒක අපේ ලැබෙන ලාභය සත්කාරයක් මොකුත් නැහැ. හැබැයි නෛර්යානික ගතියක් තියෙනවා. නෛර්යානික ගතියක් තියෙනවා. මොකද අසංකතව වැඩේ වෙනවා. ආ මම දැක්කා. මගේම හුස්ම මගේම මෙහෙවීමකින් තොරව සිදුවේ නැහැ. ඒ හුස්මේ එක පුළුවන් නම් පිම්බීම හැකිලිමත් බලන්න. ඇවිදිනකොට වම දකුණ තියෙන කොටත් බලන්න. යනකොට එනකොට කනකොට බොනකොට පැත්ත බලනකොට ඉස්සරහා බලනකොට මේ කාරණා සිද්ධ වෙන හැටි. එතකොට තේරෙයි සංකතය කොච්චර පොඩ්ඩද අසංකතය කොච්චර වැඩිද කිව්වොත් අපේ මොලේ තියෙන ස්නායු වලින් දශම දෙකක්වත් වැඩ කරන්නේ නැතිලු හිතාමතා මුළු එකම වැඩ කරන්නේ ඒ කිනාපු කර්මජවයේ. නමුත් අපි වැරදිච්චාම මම හිතනවා මම වැරද්දක් කිරුවේ. හරි වෙච්චාම හිතනවා මම කිරුවේ කියලා බුද්ධ ඥානද කියනවා උඹලා දන්නේ නැහැ මේකේ යාන්ත්‍රණය. මම කි කෙරුවාවක් මේකේ නෑ. මේකේ කර්මජ චිත්තජ උතුජ ආරවණට නැටිලක් තියෙන උඹට තියෙන එකම වටිනා දේ තමයි උඹට බලන්න අයිතිවාසිකම තියලා තියෙන්නේ. විපස්සනා කරන්න අයිතිවාසිකම තියලා තියෙන්නේ. හැම සතෙකුටම නෑ. මනුස්සයාට විතරයි තියෙන්නේ. අපි දකින දකින්නේ මම කෙරුවයි කියලා කියනවා. දකින් දකින්නේ මගේ කියලා කියනවා. දකින් දකින්නේ මගේ ආත්මයේ තීම් පොදියක් රස කර ගන්නවා මේ ආත්මෙන් ගිගාව ආත්මෙට. දකින්න දකින්නේ හේතුඵල ධර්මයක්. දකින් දකින්නේ ප්‍රත්‍යুৎপন্ন ධර්මයක්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒක කෝච්චි පෙට්ටියකට කෝච්චියකට පෙට්ටිය ඇවිල්ලා එන්ජින් එක ගැහුවට පස්සේ ඒ ගහන දඩදඩ සද්දේ පෙට්ටියෙන් පෙට්ටියට පෙට්ටියෙන් පෙට්ටියට ශාන්ත වෙන්නේ. ඒකට යන්ත්‍ර ඕනේ නැහැ. ඒකට හිතක් ඕනේ නැහැ. එච්චරයි මේකේ තියෙන්නේ. ආන්නේ විදිහට මේක දැක්කනම් සංකත අසංකත දෙක මේ ක්‍රියා කරන දේ සහ ක්‍රියා සිද්ධ වෙන හැටි දැක්කොත් විතරක් සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තිනවා ඒක නට සාක්ෂාත් කළ යුතුයි සාක්ෂාත් කෙරුවා වෙනවා. එතකොට මේ විද්‍යාව මේ විමුක්තිය කියලා මේ මෙතෙක්කල් මේ රූකඩේ කරන දේවල් මමය මාගේය මගේ ආත්මය කියලා පොදියට තොගිය තොගේට කියපු දේවල් තෝරලා බෙරලාගත මේක නම් චේතනාපූර්වක මං කරා මේක නම් මගෙන් වෙලා තියෙනවා හැබැයි මම චේතනාපූර්වක කෙරුවේ නැහැ අසංස්කාරිකව සිද්ධ වෙලා තියෙන්නේ අවිඥානිකව සිද්ධ වෙලා තියෙන නිසා මේක මට මට ආණ්ඩු මට්ටු කරන්න බෑ මං කිව්වේ මගේ න්‍යායපත්‍රණේ වැඩ කළා තියෙන්නේ මේක මට පාලනය කරන්න බෑ කියලා ඕන බුදුහාමුදුරු ඉස්සරහට ගිහිල්ලත් කියත හැකි මේක වෙලා තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ. සිද්ධ වෙච්ච දේ. අන්න එතකොට මේ විඥා විමුක්තිය කියලා තියෙන මේ විද්‍යා ඥාන කියලා අවසාන එකේ පරිචිත්ත විඥාන ඥාන පුබ්බේ නිවාසානුස්සති ඥාන ආශ්‍රක්ෂය කර ඥාන කියලා මේ දක්ෂම කෙලවර තමයි එයාට තේරෙන පටන් ගන්නවා මේ හොල්මන තමයි ගිය ආත්මෙත් තිබුණේ මේ කරන දේ මම කියාගත්තොත් ආත්මෙන් ආත්මෙට යනවා ඒක එතන එතන හේතුඵල ධර්මයක් වශයෙන් දැක්කොත් අඤ්ඤමඤ්ඤ වශයෙන් දැක්කොත් ආ ඊගාවාත්මට යන දෙයක් නෑ. මේ නඩුව එතනම ඇහුවා. ඉවරයි. ඒක දන්නේ නැතුව මම ඉන්න තාක්කල් සංසාරයක් පවතිනවා. කොයි වෙලාවක හෝ අවබෝධ කරොත් මේ කර්මජ හේතු, චිත්තජ හේතු, උතුජ හේතු, ආහාරජ හේතු නිසා මේ ඕල්බන්න නටනවා. මගේ දින තකතිරුකමට මේක මම කියා ගන්න. මේක තමයි භාවනා නොකරන කෙනාගෙත් වෙන්නේ. මගෙත් වෙන්නේ ඕක තමයි. ඒ නිසා හැම වෙලාවෙම එලඹ සිටි 100න් හිටියොත් යාට තේරෙනවා මේ ක්‍රියාවලිය හේතුඵල වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ගස්කොළන් වල සිද්ධ වෙනවා. ගලක් අරගෙන බලන්න, තඹ කෑල්ලක් ගන්න, පිත්තල කෑල්ලක් ගන්නේ තඹ කෑල්ලේ ඉලෙක්ට්‍රෝන කැරකෙන හැටි පිත්තල කෑල්ලේ නෙමෙයි. ඒක ඒක දිගටම පවතින එක. තඹ කෑල්ලට අයිති ගන්න නෙමෙයි. තඹ කියලා කියන්නේ එයාගේ හැසිරීම රටාව එතන තියෙනවා. ඒක චිත්ත නියාමයක්. ඒක තඹ වලට නම්බුකුත් නෙවෙයි, අවනම්බුකුත් නෙවෙයි. ඒ වගේ එක එක දෙයට පවතින මේ චිත්ත නියාම නියාම ධර්ම මේ මමයේ කියාගෙන මගේ කියාගෙන කොයිදෝ යන බරක් ඔළුවේ තියාගෙන අදින තකතිරුවර තමයි මන පුත්තජනය කියලා කියන්නේ. ඒ තකතිරුකම නැති කල හැක්කක්. ඒක හොඳට විනිවිද බැලුවොත් තේරෙන්න පටන් ගන්නවා මේ සංසාරේ තියෙන මේ පෙරවිසු කඳපිලියත දකින්නකොට සමතේ පැත්තෙන් බලන්න පුළුවන් විපස්සනා පැත්තෙන් බලන්නත් පුළුවන්. අපි බැලුවොත් මේ වෙලාවේ මේ විදුලිය දුවනකොට හර්ට්ස් 50කට දුවනවා 230ක් කරන්ට් එකක් ඇතුව දුවනවා කොහේ බැලුවත් මේ විදුලියේ රංගේ තමයි කොතනක් තියෙන්නේ. ඇමරිකාවේ වෙන විදුලියක් 110 දුවන්නේ මේක එච්චරයි. මේක දැක්කනම් මේක තමයි හැමතැනම තියෙන්නේ. ආනාපානෙ දැක්කනම් ওই ඕන කෙනෙක්ගේ ආනාපානෙ තියෙන ඔච්චරම තමයි. එයාට කියලා විශේෂ ගෑනු ආනාපානයක්, පිරිමි ආනාපානයක්, ලොකු වෙච්ච ආනාපානයක්, ලොකු වෙච්ච නැති ආනාපානයක් කියලා ගන්න නැහැ. ආනාපානෙ ආනාපානෙමයි. කාට හරි ඕනේ නම් ඒක දකින්න ආනාපානෙ විනිවිදින්න පේනවා. එතකොට ඕනම කෙනෙකුට ඉස්සර වෙන ඕකමයි තිබිලා තියෙනවා නම් තිබිලා තියෙන තකතිරුගම විතරයි. ඒක නම් කැට කැට තිබිලා තියෙනවා. තකතිරුගම නම් කැට කැට තිබිලා තියෙනවා තෘෂ්ණාව කරලා තියෙන්නේ ওই තකතිරුගමට තමයි. දැන් ඒ ගුණයි කරත්තේ දෙකම ගොල්ලා ගන්ධබා බිස්නස් පැත්තක දාලා මේ තියෙන වැඩක් බලාගෙන ඉන්නේ. ඒකට කියනවා පෙර විසූ කඳ පිළිවෙත ඥාන. හැබැයි ඌවනම් මං කියනවා නම් හම්බෙන්නේ නැහැ පොත්වල. පොත්වල වැඩොත එන විස දිග චක්‍රත්ති කෝලන කටපාඩම් කරන්න වෙයි. දිබ්බ චක්කු ඥාන පරිචිත්ත ඥාන ඥාන මම මේ කියන්න හදන්නේ යෝගාවචරයක් අත්විඳින හැටි. පරිචිත්ත විඥාන කියලා කියන්නේ මට මලක් දකින්නට මොකද හිතෙන්නේ ඒක තමයි කොයි එකකටත් තියෙන්නේ. ඒ මට පේන මල කියලා විශේෂම ලක් නැහැ. ඒ මට ඇති වෙන එකමයි තියෙන්නේ. ඒ ඥාන පරිමේකම කිසිම බලපෑමක් නැහැ. ඉතින් ඒ නිසා මම මේ මලක් ඇති වෙනකොට මට ඇති වෙන දේ හොඳට විෂද කරලා බලන්න ඔය විදිහ තමයි බුදුහාමුදුරත් පේන්නේ. දේවදත්තරත් ඔබ තමයි පේන්නේ. ඒකේ නෑ නිකන් නිකමට හිතන්න ලුණු කැටයක් කටේ හැරි කටේ හැරි තියන්. ගෑනු ලුණු රස, පිරිමි ලුණු රස, වයසට ගිය ලුණු රස, තරුණ ලුණු රස එහෙම එකක් නෑනේ. ලුණු රහ ලුණු රහනේ. ලුණු රහේ වයසට යන එකක් තියෙනවා කියලා බලන්න. ඉස්සල්ලාම සුද්ධ ලුණු කැටයක් තියාගත්ත දවසේ ඉඳලා අවුරුදු 10කට පස්සේ සුද්ධ ලුණු කැටය තියලා බලන්න ඒ අත්දැකීමේ වයසට යෑමක් තියනවද කියලා. මොකක්වත් නැහැ. එහෙම දෙයක් නැහැ ඒකේ. ඒ නිසා මගේ හිත යම් ආකාරයකට වැඩ කරන්නේ ඒ ආකාරය තමයි අනුගේ හිතත් වැඩ කරන්නේ. කොයි එක හේතුවත් එකම දේ තමයි හිතන්නේ. ඒක නිසා අනින් හැම කෙනෙක්ගම තියෙන මගේ හිත කියලා හිතාගන්න එතකොට අපිට ಜಾති ભેදයක් නැහැ. අපිට වර්ග ભેදයක් නැහැ. අපිට කුල ભેදයක් නැහැ. අපිට වෙන පවුලක් කියලා එකක් නැහැ. මේ හැම කෙනෙක්ගේම හිත නිවන් දකින්න පුළුවන් හිතක්. මේ වෙලාවේ ඒක ප්‍රභාකරන් ගාව තියෙන්න පුළුවන්. ඒකෙත් නිවන් දකින්න ගතිය තියෙනවා. බුදුහාමුදුරේ කියන ඔහොම කරන්නේ නැහැ ප්‍රභාකරන්. අපිට වැඩි ශක්තියක් තිබුණ මිනිහෙක් කතා කරලා කියලා දෙයි ඕක උඹ යණුම් මරන වෙනුවට උඹේ ද්වේෂය මරපන්. මේ රාගේ මරපන් කිව්වනම් ලස්සනට කරගන්න වැඩි. ඒ නිසා මේ වැරදි කරන එක වෙනම දෙයක්. අපිට හැම කෙනෙකුටම තියෙන එකම හිතයි කියන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ගෝසිංගවන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිවේ සඳහන් කරන්නේ ඒතර විටු සංඝයා වහන්සේලා තුන් දෙනා ඉන්නකොට මේ වගේ වෙලාවක ඇන්දකොරේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩියට පස්සේ අර තුන් දෙනා ඒ තුන් දෙනා සමගියව භාවනා කරන හැටි බුදුරජාණන් වහන්සේට විස්තර කරන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කවදාකවත් අපි එක්කිනුට කතා කරන්නේ නැහැ. අපිට කරන්න තියෙන වත් ටික අපි නිස්සද්දව කරනවා. මම ළිඳ ළඟට ගිහිල්ලා කද්දණ්ඩට වතුර පුරවලා ඒක බාදියට දෙපැත්තට කර ගහන එක වුණොත් මම දැකලා ළඟ ඉන්න කෙනෙක් දැක්කොත් අතවනනවා විතරයි කරන්නේ. යා දන්න මේ කද්දන්නට අත ගහන්න ඕනේ. ඒ නිසා එයත් වෙනවා අත ගහන වැඩේ කරනවා විතරයි. අපි කයවල් තුනකින් ජීවත් වුණාට සංස එක හිතින් ඉන්නේ කියලා කියනවා. අපි කයවල් තුනකින් හිටියට එක හිතින් ඉන්නේ කියලා. මේක වෙන්නේ නැහැ පවුලක. මේක වෙන්නේ ධර්ම පවුලේ විතරයි. දුරට බලන්න භාවනා කරන පිරිස අතරේ තියෙන අන්‍යෝන්‍ය අවබෝධේ අම්මා දරුවා අතරවත් නැහැ. ඒකයි බුදුහාමුදුරන්ට අපි අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ මේ දෙන ධර්මයේදී කාටත් තියෙන එකම හිත. අපි අනුන් වැරද්දක් කරපුවම දඬුවම් කරනවා, තමන් වැරද්දක් කරපුවම කමන්නේ නැහැ මගේ දරුවා වැරදි කරලා ප්‍රශ්න නැහැ. අල්ලපු ගෙදර දරුවා වැරදි කරුවොත් ළමා උසාවියට යන්න ඒ ඒකම හිත බව දන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට ආශ්‍රව ක්ෂය කිරීම සම්බන්ධෙමුත් ඇති වෙන ඥානේ රහත් වෙන්න ඕනේ ආස්වාද ප්‍රසවාස ගෙවීම දකින්න. එහෙම නැත්නම් Tamanට පිට ගිහිලා හිත ආවට පස්සේ තරහක් ආවයි කියලා හිතන්න. ඒ තරහ හිත නැවත පැමිණීමේ සතුටින් අර තරහ ගෙවෙන හැටි බලන්න. දැන් ආයෙත් නිසා අරමුණේ ඉන්න බය වෙන දෙයක් නැහැ නේ නිසා තරහ වෙලා වැඩක් නැහැ අරමුණට පැමිණීමේ සතුටින් අර තරහ ගෙවෙන හැටි බලන්න මේ ගෙවන් කිරීම තමයි ආශ්‍රාක්ෂය කිරීම කියන්නේ උත්කෘෂ්ඨ ඥානෙ ඒක වුණා නම් ඒ ඒ විඥා ඥාන පහළ වෙන්න පටන් අරගත්තා නම් එයාට විමුක්තිය කියන එක විමුක්තිය ලැබෙන්නම ඕනේ නෑ එයා දන්නවා මේ විදිහට ප්‍රශ්න දිහා බැලුවොත් ප්‍රශ්න ගොඩ වෙන්නේ අවුල් වෙන්නේ සංකර වෙන්නේ එතන එතන ප්‍රශ්න විසඳෙනවා නිසා ඒක නා නිවන් දකින්න ඉස්සර වෙලා කල්බදු ක්‍රමයට කාර් එකක් ගෙදරට ගේන්න පස්සේ ගෙවනකොට තමයි කාර් එක අයිති වෙන්නේ. දැන් කාර් එක තමයි අයිති වෙනවා කිය බුදුරජාණන් අපිට නිවන දීලා තියෙන්නේ කල්බදු ක්‍රමයට මාව විශ්වාස කරපන්. විශ්වාස කරලා මේ දේ කරගෙන යනකොට නිවනට අවශ්‍ය කරන්නා වූ ඒ විමුක්තිය, නිදහස, ඒ අහිංසකකම, ඒ පිරිසිදුකම, ඒ හුදේකලාව, ඒ පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය එතන එතන තේරෙන්න පටන් ගන්නවා. ඒක කිසිම දෙයක රඳාපවතින දෙයක් නෙවෙයි. ඒ නිසා මේ දෙකේ පන්තිය පොත ඉවර කළා සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා ඉමේ වීසති ධම්මා මේ දෙකේව 10 විහිදම් ධම්මා භූතා තච්චා තතා අවිතතා අනඤ්‍යතා තථාගතේන අபிසම්බුද්ධා මේක බුදුරජාණන් වහන්සේ ඒ ඇති තාලෙටම අවබෝධ කරා හටගත්තු තාලට අවබෝධ කරා මේක ඔක්කොමට්ටම් දාලා නැහැ තච්චා ස්ථත්‍ය ධර්මයක්. බුදුම ප්‍රසූත කරපු ධර්මයක් නෙවෙයි. ලෝකෙ තියෙන ධර්මයක්. තථා ඒකේ එහෙමමයි. අවිතතා වෙනසක් නොවේ. අනඤ්‍යතා තව එකක් නෙවෙයි. එනිසා කොතනක කවුරු මේක ස්පර්ශ කරත් නෛර්යානිකමයි. ඒක මේ බුද්ධඝං කාර්යයක් කරුවා බුද්ධඝං කාර්යයක් කරනවා නැත්නම් පැවිද්ද කරනවා ගිහිය කරනවා ස්ත්‍රියව පුරුෂයෙක් ප්‍රශ්නයක් නැහැ. ඒකට බුද්ධ ඥානසිකනේ තථා අවිතථා භූතා තච්ඡා අනඤ්‍යතා තථාගතේන අபிසම්බුද්ධ මේ සාරිපුත්‍ර සාංශේ නියෝජිතෙක් විතර පෙන්න. බුදුහාමුදුරු මේක ඇති හැටියෙන් කියලා තියෙනවා. ඒක නිසා අපි මේ සංකරගති පැත්තක දාලා අහිංසකව මේකට යන්න ගත්තොත් මේක එච්චර දුර තියෙන එකක් නෙවෙයි. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙන නිසා අපි ප්‍රතිපදාව කොච්චර ගියාද කියන දන්නේ නැහොත් අඩු ගානේ මේ ප්‍රතිපදාව තේරුම් ගත්තා නම් ඒක පටන් අරගන්නේ මේ සති සම්පජඤ්ඤයෙන් කියන එක වටහා ගත්තා නම් අපි මේ බුද්ධ પરම්පරාවට නැත්නම් මේ කල්යාණ මිත්‍ර પરම්පරාවට එහෙම නැත්නම් මේ අප්‍රමාද රුධිරය ගමන් කරන ධර්ම પરම්පරාවකට නැත්නම් ඥාති પરම්පරාවකට වැටෙනවා. පුළුවන් තරම් මේ ඥාතියින්ද තරම් වෙන විදිහට කටයුතු කරන්න. දවසේ වැඩි වේලාවක් අප්‍රමාදීව සති සම්පජඤ්ඤයෙන් ගත කරනවා ත්‍රිපිටක දර උනත් නැතත් වින මොන දේවත් නැති උනත් කිරණ තියෙන දේ කෙරෙනවා ඒකයි මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ මේ දසුත්තරම් පවක්ඛාමි නිබ්බාණපත්තිය ධම්මං නිබ්බාණපත්තිය මේ ධර්ම නිවනට යොමු කරනවා දැනුව දැනුම සඳහා වෙන එකක් නෙවෙයි එචා ජීවිතාදර්ශයෙන් ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න ගමන් මේ සාක්ෂාත්කරණය මේක තමන්ගේ යුතුයකමක් බව තේරුම් ගන්න කරන්න ශක්තිය ධෛර්ය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවලියත් අද දවසේ ධර්මයේ ධර්ම දේශනාවෙත් නිමාව සටහන් කරනවා අසාගෙන හිටපු සීල දිනාටම තෙරුවන් සරණයි